අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් දවසේ ධර්ම දේශනාව සඳහා වේලාව ගන්නයි බලාපොරොත්තු වෙන්නේ කාලය පැමිණලායි තියෙන්නේ සියලුම දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ ද්වේ ධම්මා පාතබ්බා අවිජ්ජාච භවතණ්හාච ඉමේ ද්වේ ධම්මා පහතබ්බාති තී අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධහා බුද්ධ ශාම්පන්න පින්වත්නි අපි අදත් යනවා තව පියවරක් ඉදිරියට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ විසින් මේ දසුත්තර සූත්‍රේලා අපට උගන්වන මතක් කරලා දෙන තවත් ධර්ම යුගලයක් පිළිබඳව ධර්ම දෙකක් පිළිබඳව කලින් අපි ඉගෙන ගත්ත ඒ ධර්ම යුගල තුනට අමතරව මේක හතරවෙනි එක බාටපත් වෙනවා. ඒ කලින් කියන ඥාණය කලින් කියන අත්දැකීම ඇති වුණාට පස්සේ ඒ කෙනා හඳුනාගෙන ඉවත් කළ යුතු නැත්නම් ප්‍රහාණය කළ යුතු ධර්ම දෙක මොකක්ද කියලා ශාරිපුත්තු ස්වාමීන් ප්‍රශ්නයක් නගනවා. කතමේ ද්වේ ධම්මා පහතබ්බා. ප්‍රහාණ කළ යුතු ධර්ම දෙක මොකක්ද? යම් කිසි කෙනෙක් Tamanට උගාක් උපකාරයි කියලා හිතලා වටහාගෙන අගේ ආඩම්බරයේ තේරුම් අරගෙන සතියෙන් සම්පජඤ්ඤයෙන් ගත කරනවා නම් ඒ ගත කරන කෙනා ඒ ඇති කරගත්ත සති සම්පජඤ්ඤය සමත භාවනා විපස්සනා භාවනාව සඳහා යොදවනවා. ඒ සමත භාවනා විදර්ශනා භාවනා දෙක භාවිත උනේ නැත්තම් එහෙම වික්ෂිප්ත මනසකට මේ සංසිද්ධියක හටගන්න නැත්නම් යමක අත්දැකීමක සිද්ධියක පටන් ගන්නම පේන තරම් එකලාශයක් නෑ අපි ඉන්නේ බොහෝ විට හද හටගත් දේවල් රාශියක් එක්ක ගැටෙපි. ඒතර සමත විදර්ශනාව හරියට යනවනම් එයාට යමක මූලය හටගන්න ස්වභාවය දැක ගන්න පුළුවන් ඒත් හැබැයි මෙහෙවන ලද මනසකට පේන. ඉබේම පේන එක නෙවෙයි. නමුත් ඒ මූලික සති සම්පජඤ්ඤේ නැතුව සමත විදර්ශනා නැතුව මෙහෙව්වත් දකින්න බෑ. නිකන් අපි හිතුවොත් එහෙම ලෝකෙ තියෙන විශාලම අරමුදලක් යොදවලා විද්‍යාඥයෝ කණ්ඩායමක් ඉදිලා විශාල විද්‍යාගාරයක් හදලා යමක හටගන්ම බලන්න මෙහෙවනවා. දැන්ට ලෝකයේ වගේ සංවිධාන දෙක තුනක් තියෙනවා. මේ දෙයයන්ාංශ ලෝකෙම ඇව්වද? එහෙනම් ලෝකෙ පටන් ගන්නව කොහෙද? එහෙනම් මේ පෙනෙන වේලාවක, අහන වේලාවක, දකින වේලාවක, ආස්වාස කරන වේලාවක, ප්‍රස්වාස කරන වේලාවක ඒකේ හටගන්ම කොහොමද කියලා ඒ තරම්ම ඥානවන්ත, ඒ තරම්ම විශාල විද්‍යාඥ පිරිසක් විද්‍යාගාර හදාගෙන හෙව්වට ඉතින් කවදාකවත්ම මේක පෙළ ගැහෙන්න විදිහක් නැහැ. මොකද ඒ යත්තුකව සති සම්පජඤ්ඤය නැත්නම් මේ පරිවේශයෙන් කලින් සමත විදර්ශනා භාවනා කරලා නැත්නම් මොන තරම් උපකරණ යෙදුවත් මොන්න තරම් තාක්ෂණයේ යෙදුවත් සමීකරණයේ යෙදුවත් පාඩම් පන්ති කෙරුවත් කවදාකවත් ඒක දකින්න හම්බ වෙන්නේ නැහැ. ඒක දකින්ද උපකරණ වල බාහිර ධර්ම වල ප්‍රශ්නේ විතරක් නෙවෙයි. Tamange මනස ඒකට අප කැප වෙලා ලෑස්ති වෙන්න ඕන. මේ ප්‍රතිපදාවෙන් තොරව ඒ උගන් ඉගෙන හොයන්න හදන දෙයක් හරියන්නේ නැහැ කියලා හුණා කිව්වා වගේ කියන්න පුළුවන්. දැනටත් හරියට තටමනවා හරියට හොයනවා. ඒ හොයන කිසිම වෙලාවක එnde එnde වික්ෂිප්ත වෙනවා හිත එnde එnde උම්මත්තක භාවයට යනවා මිසක් මේ මොකද වෙන්නේ කියන්න බෑ දැන් මේ සරුවඥන් වහන්සේ ඔය වගේ විද්‍යාකාර හොයන්න ගියෙත් නෑ අන්වීක්ෂ දුරීක්ෂ හොයන්න ගියෙත් නෑ මොනම මොකක්වත් නැතුව මේ සති සම්පජඤ්ඤය කියන එක ඊට පස්සේ මේ යොදන ලද වඩන ලද තේරුම් ගන්නා ලද සති සම්පජඤ්ඤය හරහා හිත අරමුණකට සමාධිගත කිරීම පිළිබඳව ඊට පස්සේ මේ සමාධිගත කරන අරමුණෙහි ඇති හැටිය දැක ගන්නා ස්වභාවයට ඒ දේ නැවත නැවතත් අලුත් මනසකින් සාදර මනසකින් බලන ගතියට ගිහිල්ලා ඒකේ හට ගන්න අවස්ථාවේ ආස්වාසිය හට ගන්නව වෙන්න පුළුවන් ප්‍රස්වාසය හට ගන්න වෙලාව වෙන්න පුළුවන් එහෙම නැත්නම් පිම්බීමක හට ගන්න හැකිලීමක හට ගන්න පස්සේ මේ වමේ වම තැබීමේ හටගන්ම දකුණ තැබීමේ හටගන්ම රූපයක් බැලීම කොතනින්ද පටන් අරගන්නේ සද්දයක් ඇහිීම කොතනින්ද පටන් අරගන්නේ ආදි වශයෙන් මේ දේවල් සඳහා යොදවනකොට මේ හැම එකක්ම පටන් අරගන්නේ එකම තැනකින් බව ඒක කාටවත් හිතන්න පුළුවන් එකක් නෙමෙයි ඒකයි අපි ඊයේ ධර්ම දේශනාවේදී මතක් කරගත්ත ඒක තේරුම් ගත්තොත් එයා නිවන් දක්නෝ මේ හැම දෙයක්ම හටගන්නේ එකම ජලාශයකින් එකම ශක්ති විශේෂයකින් ඒකේ මූල ස්වභාවයට නාම රූප කියලා කියන්න පුළුවන්. ඒ නාම රූප තමයි විකාශය වෙලා ඒ දේ මේ නාම කොටාස වශයෙන් අතුවිචි විහිදි වැඩිලා ගියාම ඒකට වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර ආදී වශයෙන් මෙන්න මේ ටිකට නාම කියලා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේම සමාධිත්‍ය ආදී සූත්‍ර සඳහන් කරලා තියෙනවා. ඉතින් රූප කියන්නේ මොනවද? චතුර්ණංච මහා භූතානංච උපාදා රූපංච. හතර මහා භූතයන් සහ ඒ වගේ හේවණලි වලට කියනවා රූප කියලා. ඉතින් මේ ආස්වාස රූපය ප්‍රස්වාස රූපය ආස්වාස කියලා මෙනෙහි කරගන්න මට්ටමට එnde ඉස්සර වෙලා ස්වરૂපයක් තියෙනවා. ප්‍රස්වාස රූපෙත් එහෙම එකක් තියෙනවා. ආස්වාස රූපේ මතුවලා නැති වෙලා යනකොටත් ඒකේ ස්වરૂපේ නැති වෙන වෙලාවක් තියෙනවා. නැති වෙලා ඒක ආයෙත් අය තිබුණු ජලාශයෙටම දිය වෙලා යනවා. ඉතින් මූලික ඒ ශක්තිය වලට මේ නාම රූප කියලා තමයි කියන්න තියෙන්නේ. හැම එකෙම ඒ ඒ දිය වෙන මූල ශක්තියේ අඩුම ගානේ නාම මූණුවරක් සහ රූප මූණුවරක් තියෙනවා. ඒක ඒකකයක් නෙවෙයි කණ්ඩාය කට්ටාය ගොඩක් එකතු වෙලා හිට අඩුම ගානේ නාම මූණවරක් රූප මූණවරක් තියෙනවා. ඒක මේ මහනිදාන වගේ සූත්‍රවල සරුවචන් වහන්සේ අපි ස්පර්ශ කරන හැම දෙයකම රූපයක තියෙන අදිවචන සම්පස්සයත් නාම ධර්මයක තියෙන පටිඝ සම්පස්සයත් කියලා ඒ දෙක මේ ස්පර්ශය කියන චෛතසිකයට පිටිපස්සේ චෛතසිකය කියන මේ ස්පර්ශය කියන එක වෙලා රංගනේ රංග දක්වන්න ඉස්සර වෙලා නානගම රංග දක්වන්න ඉස්සර වෙලා මේ පෙළ ගැහෙන ආකාරය නාම මූලයක් තියෙනවා රූප මූලයක් තියෙනවා රූපයාගේ රූප ධර්ම වල පටිග සම්පස්සයක් අවශ්‍ය වෙන නැත්නම් රූප නෑ රූප ධර්මයකට අධිවචන සම්පස්සයක් ඕන වෙනවා එහෙම නැත්නම් ඒක සිද්ධියක් බවට එන්නේ නෑ පේන දකින මට්ටමට එන්නේ නෑ නාම ධර්මයක පටිග සම්පස්සයක් ඕන වෙනවා ඒ බව කිසිම යෝගාවචරයෙකුට රහත් තුනක් දැක ගන්න බෑ. ඒක සර්වඥතා ඥාණයෙන් දැකලා සර්වචනංශේ පෙන්නනවා මේ නාම රූප ඉස්සල්ලාම නම් කරන්න බැරි මූලික කලල අවස්ථාවක එවනතම් මූලික ප්‍රාග් අවස්ථාවක ඉඳලා එයා ඔළුව උස්සලා යම් මට්ටමකට එනකොට ඔන්න අපේ ඉඳුරන්ට ඒක අහු වෙනවා. අපේ ඉඳුර හරි ගොරෝසුයි. අපිට ඒක මූල ස්වභාවයේ පේන්නේ නැහැ. ඒක අපට ප්‍රත්‍යක්ෂ කරන්න අත්‍යවශ්‍යත් නැහැ රහත් වෙන්න. නමුත් ਸਰවඥාන්සේක දැකලයි මේ කතා කරන්නේ විඥානයක් යම් තැනක පදිංචි වෙනවාද? පදිංචි වෙනකොටම ඒ විඥාණය ඒ තාම කලල අවස්ථාවේ තියෙන නාම රූපයක් පදනම් කරගෙන තමයි පදිංචි වෙන්නේ. පදිංචි වෙච්ච ගමන් ඒ දෙන්න අතර ඇති වෙන මේ සමவாய තුල මේ නාම රූප නාමයන්ගේ තියෙන මේ චේතනා සංඥා වේදනා සංඥා චත් චේතනා පස්ස මනසිකාර වශයෙන්ක වැවිලා යනවා ඊට පස්සේ රූප කොටාශය මේ පාඨවි මේ ආපෝ මේ තේජෝ මේ වායෝ වශයෙන් අතුවිති විහිදි වැටලා ගියාට පස්සේ සලායතන ගොදුරු වෙනවා සලායතන ගොදුරු වෙන්න ඉස්සරලා ප්‍රාග්ගවදියක් තියෙනවා අන්නේ ප්‍රාග්ගවදියට මොනම තාලෙකවත් දන් දීලා පින්කම් කරලා යන්න බෑ දකින්න බෑ ඒ වගේම සිල් රැකලා කරන්නත් බෑ. සමතේ විතරක් කරලා භාවනා කරලා කරන්නත් බෑ. සමත විදර්ශනා දෙකම කරලා ඒ ආශ්වාසයේ හටගන්නත් ඉස්සරලා වගේ නැත්තම් ආශ්වාසය ගෙවිලා ඉවර වුණත් සතිය පාවා නොදී හොඳට බලාන ඉන්නවා වගේ ප්‍රශ්වාසය හටගන්නත් ඉස්සරලා වගේ ප්‍රශ්වාසය සම්පූර්ණයෙන්ම ගෙවිලා ගියාට පස්සේ දැන් මොකද වෙන්නේ මොකද්ද කියන තරමට වගේ පාවා නොදෙන සතියක් තමයි මෙතන මේ යෝගාවචරය වැඩි යුත්තේ. ඒකට යන්න බෑ. ඒකට යන්න නම් ඉස්සෙල්ලා නිකන් මේ ගමේ තාලෙට ගොඩේ තාලෙට ආශ්වාසය කොහොමද මට වැටෙන්නේ? ප්‍රශ්වාසය කොහොමද වැටෙන්නේ කියලා තේරෙන ටික ඉඳුරන්ට අහුවෙන ටික ගොරෝසු ටික පුළුවන් තරම් විස්තර සහිතව බලන්න. මේ ආශ්වාසය වැටෙනකොට මට මේ මේ ආකාරයට මේ මේ සතහන් වලින් මේ මේ ස්වභාව ලක්ෂණ වලින් වැටෙනවා. ප්‍රශ්වාසයත් මේ මේ සටහන් වලින් මේ මේ ආකාර වලින් මේ මේ භාව වලින් මේ මේ ස්වභාව වලින් වැටෙනවා කියලා මේක මේ බුදුන් කිව්වටම ශද්ධාවෙන් බොහෝම තදබල සීලයක පිහිටලා සති සම්පජාඤ්ඤයෙන් බලාගෙන ඉන්නකොට මේ ආශ්වාසයෙන් ප්‍රශ්වාසයෙන් වෙන් කරන්න ලකුණු තියෙනවා. නමුත් ඕනම කෙනෙක් මොන්න තරම් මේක දිහා මේ විස්තර සහිතව බැලුවත් ආශ්වාසයේ ගිවන් වෙනකොට සහ ප්‍රශ්වාසයේ ගිවන් වෙනකොට දෙකම සමානයි. මේක මේ පිටකොන්දේ මැද හරිය තමයි ඒ ඒ දේවල් වල අනන්‍යතාවය වෙන් කරගන්න පුළුවන් ලක්ෂණ තියෙන්නේ. හට ගන්න අවස්ථාව ආස්වාද ප්‍රසවාස දෙක සමානයි. ගෙවෙන අවස්ථාවෙත් ආස්වාද ප්‍රසවාස දෙක සමානයි. පිම්බෙන අවස්ථාවේ ආස්වාද ප්‍රසවාස දෙක සමානයි. ප්‍රසාන්නේ හට ගන්න සමානයි. හැකිලෙන අවස්ථාවට. ඉතින් මැදදී මේ දෙක වෙන් කරගන්න පුළුවන් වෙලාවේදී මේක බලන්නේ මේකට අවධානය යොමු කරන එක ස්ථිරව, නිට්ටියව, සුඛව, සුභව තියෙන නිසා නෙවෙයි. මේක බලනකොට පේනවා මේ බලපු ආස්වාසය අල්ලගෙන ඉන්න බල බල ඉන්න වෙලාවක් එන්නේ ඉස්සෙල්ලා ඒක ගෙවිලා යනවා. බලපු දැකපු ප්‍රස්වාසයත් මේ කණ්ණාඩික දාලා රාමු කරන බිත්තිය එල්ලෙලා තියාගන්න හම්බ වෙන බලන පමාවෙන් ගෙවිලා යනවා. පිම්බීම දිහා බැලුවත් ගෙවිලා යනවා. හැකිලිම දිහා බැලුවත් ගෙවිලා යනවා. ඉතින් මේ මේ මට්ටමට එන්නේ ඉස්සෙල්ලා කොහොමද ගිහුණාට පස්සේ කොහොමද කියන එකට අවධානය කොහොමඩක්වත් යෝගාවචරය දාන්න බෑ ආස්වාස් ප්‍රසවාසයේ මතු වෙච්ච ගොරෝසු වෙච්ච වෙලාවේදී හොඳට ඒකේ ආකාර සටහන් නිමිති භාව ස්වභාව ලක්ෂණ බලන්නේ නැතුව ඉතින් ඒ නිසා භාවනාවක මම මේ විශේෂයෙන් මෙතෙන්දි මේ විපස්සනා කියන වචනේ පාවිච්චි කරනවා විපස්සනා භාවනාවකදී මේ සියලු ලෝකේ අමතක කරලා පුළුවන් චිත්තක්ෂණයක පුළුවන් වෙච්ච වෙලාවක යාදුන්න වෙලාවක මේ ආශ්වාසය ගැන දකින්න පුළුවන් හැම පැතිකඩම දකින්න ප්‍රශ්වාසයක දකින්න පුළුවන් හැම පැතිකඩම දකින්න ඕන. එහෙම නැත්නම් තමයි මේ ඉඳගෙන ඉන්න බවය. ඉඳගෙන ඉන්න එක විතරක් වැටෙන වෙලාවක කරදර බාධක නැතුව එතන ආශ්වාසයේ විතරක් තනි කර කරදර බාධක නැතුව ප්‍රශ්වාසයේ විතරක් තනි කර කරදර බාධක නැතුව බලන්න හිටියොත් එනවා මේක මේ බලබලා ඉන්නවත් ඉන්නේ නෑ යා. බොහොම ශීක්‍රයෙන් වෙනස් වෙනවා. ආන්නේ වෙනස් වෙනකොට ඔන්න සද්දත් ඇහෙනවා, වේදනත් දැනෙනවා, හිතවිලිත් එනවා. ඉතින් ඒක නිසා අර හොඳට ඒක විතරක්ම මුලිච්ච වෙච්ච වෙලාවක බලලා මේ කාර්ද වේදනා තියෙනකොට මොනව කරන්නද? ආයෙත් මුලිච්ච වෙච්චලා ආයෙ බල බල හිටියොත් මේ අපිට පේන ආස්වාසේ එන්න කලින් අවස්ථාවක් තියෙනවා. ඒ ගිවුනට පස්සේ අවස්ථාවක්. මේක සරුවචනාංශයේ හැම සංකත ධර්මයකම සඳහන් කරනවා. හැම සංකත ධර්මයකට උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස්ස අඤ්‍ය තත්තම් පඤ්ඤායති. හටගැන්මක් තියෙනවා. ගෙවීමක් තියෙනවා. මේ මැද තියෙනවයි කියන එකෙත් පෙරලියක් තියෙනවා. ආනෝයි විස්තර දැක්කනම් එයාට පේනවා අරමුණ මැද හරියේදී ඔය නිල් පාට කහ පාට ආදී වශයෙන් වර්ණ වශයෙන් සටහන් වශයෙන් ආකාර වශයෙන් ශබ්ද වශයෙන් වේදනා වශයෙන් වෙන් වුණාට ඔක්කොම හටගන්නේ එක තැනකින්. ඉවර වුණාට පස්සේ ඉවර වෙන්නේ එකම ශක්ති වශයක්, විශේෂයක්. අන්නේ தත්ත්වයට යනකොට සිද්ධියක ආරම්භය දැක්කනම් වෙනදාට වඩා විස්තර සහිතව සිද්ධියක හැමාරේ වෙනදට වැඩිය විස්තර සහිතව දැක්කනම් ඒතර පේනවා හිත ගියේ කොතනද ඒ හිත යන හැම තැනකම මේ වගේ කොහෙන් හරි මතුවෙන ගතියක් වෙනවා ඒක නැති වෙන ගතියක් තියෙනවා මේ ස්වභාවය නිසා අරක වැඩි මේක හොඳයි මුලට වැඩිය අග හොඳයි කියන තේරිලි බේරිලි මනාපමනාපකම් රුචි අරුචිකම් නැතුව බලාන හිටියොත් පිම්බීම හැකිලින් බලපු කෙනාට කොතනකින් හරි බලාගෙන කොට ආස්වාද ප්‍රසවාසයේ පෙන්නුවත් අර පිම්බීමේ හැකිලීමේ සම්තතියම තමයි ආස්වාද ප්‍රසවාසයේ තියෙන්නේ. වම දකුණේ තියෙන්නේ ඕකමයි. බලන, අහන, කරන කියන හැමදේම නිතරම වෙනස් වෙමින් පවතිනවා. අන්නේම වෙනස් වෙමින් පවතින මේ එකක් එක වේලාවකට අපි අත්දැක්කට දුවට අහුම්කම් දෙන්න හයක් සිදුවෙමින් කීදී තමයි මේ එකක් අපි දකින්නේ. දී ඇති වෙලාවක අපිට ඕන රූප බලන්න පුළුවන්. ශබ්ද අහන්න පුළුවන්. ගන්ධ බලන්න පුළුවන්. රස බලන්න පුළුවන්. ඒ වෙලාවේ ආස්වාද ප්‍රසවාසය බලන්නත් පුළුවන්. හිතට එන හිතවිලි බලන්නත් පුළුවන්. ඉතින් අපි හිතමු මොන හරි දහංගටයක් දාලා මොනම හරි යාප්පු වෙලා අපි ආනාපානියම හිත තියාගත්තයි කියලා කියන ඇහැට යන්න දෙන්නෙත් නෑ හිතට කනට යන්න දෙන්නෙත් නෑ හිතට නාසයට දිවට කයේ අනිත් තැන් වලට මනසට යන්න දෙන්නේ නැතුව ආනපනේ රඳවනවා කියන එක පොඩි සෙල්ලමක් නෙමෙයි. මේ මොකද මේ හිත පිස්සු ඇදිච්ච වඳුරෙක් වගේ අත්ෙන් අත්තට පනින්නේ ගණන් කරලා නෙමෙයි. සැලසුම් කරලා නෙමෙයි. එහෙව් පනින හිතක් මේ ආස්වාසයට මේ ප්‍රස්වාසයෙන් නැත්නම් ආනපනයට. එතන තමයි පිම්බීමට හැකිනමට යොමු කරගත්තයි කියලා කියන්නේ සෑහෙන කීකරු කර ගැනීමක්. සෑහෙන ආම්බම් කර ගැනීමක්, හේම කර ගැනීමක්. ඉතින් ඒ විදිහට ආශ්වාසයක මුල පටන් ගන්න වෙලාව හිතන්න. හොඳට ඒකටම චීන කන්නඩියක් දැම්ම වගේ බලාගෙන ඉන්න වෙලාවේ එලා ඇහැට රූපත් පෙනෙමින් තියෙන්න ඉඩ තියෙනවා. කනට හද්දත් ඇහිමින් එන්න ඉඩ තියෙනවා. නාසයටත් මේ හැම වෙලාවෙම ගඳ සුවඳ නැති වුණාට ගඳ සුවඳ දැනෙන බව නාසී විවෘතකම තියෙනවා. දිවට අඩු ගන්න කෙල ටික. නැත්නම් දිව තල්ලේ වදින ගතිය හෝ ඒක නම් ඇත්තටම කාය ප්‍රසාදය මේ දිවේ රස බලන ගතියක් තියෙනවා. කය අනිත්යෙන් වල ඔක්කොම වැඩ යනවා. හිතට හිතිවිලිට නමුත් ඒ වෙලාවේ මේ අපි මේ මානසිකාරය නිසා සතිය නිසා සම්පජඤ්ඤය නිසා ඒ එකටවත් හිත යන්න දෙන්නේ නැතුව දැන් ආස්වාස ප්‍රස්වාසීම තියෙනවා කියලා කියන්නේ channel 6ක් තියෙන ටෙලිවිෂන් එක එක channel එකක් අපි අරගත්තා. ඇදියොත් අනිත් channel පහ බලන්න බෑනේ. එක ටෙලිවිෂන් එකක channel 6යි නම් තියෙන්නේ. අපි එක channel එකක් දාලා සිංහල channel එක දැම්මා. එතකොට අපිට අනිත් channels බලන්න බෑනේ. ඒ වගේ මේ යන්ත්‍රයේ අපිටත් తీර තියෙන සලායතනයක් තියෙනවා මේ. ඒ ආයතන හයේම වැඩසටහන් හයක් යනවා. අපි මානසිකාරය අපි යොදවන්නේ එකකටයි. ඒක යොදවනකොට පහක් වැහෙනවා කියන එක පෘථජ්ජනය දන්නේ නැහැ. පෘථජ්ජනය අර පේන දේර කොච්චර නතු වෙනවද කියනවනම් කොච්චර ලොල් වෙනවද කියනවනම් මේ එකක් බලනකොට පහක් ප්‍රතික්ෂේප වෙනවයි කියන එක දකින්න ගියොත් ඕනම පෘථග්ජනෙකුට තේරෙනවා අපි ජීවත් වෙන්නේ හයෙන් එකයි කියලා. මේක වෙලාවකට අවදි මනසකට එහෙම නැත්නම් අපි කියමු සාරුවඥ මනසකට ඒ හයේම වෙන සිටිවිලි පිළිබඳව යම් ප්‍රමාණයක බොහොම ප්‍රාග් අවදී අවදියක් තියෙනවා. පෘථජ්ජන්‍ය එක්ක රූපයක් බැලුවොත් ඇහෙන් විතරක් නෙවෙයි කටත් අරගෙන බලාන ඉන්නවා. ඒ තරම් ඒකට මත් වෙනවා. එතකොට මේ කනට ශබ්ද ඇහෙන බව හෙන ගැහුවත් දැනෙන්නේ නැහැ. නාසයට සුවඳ දැනෙන්නේ නැහැ. දිවට රස දැනෙන්නෙත් නැහැ ආස්වාද ප්‍රසවාස දැනෙන්නෙත් නැහැ කයක් තියෙන බව දන්නෙත් නැහැ හිතට හිතවිලිත් නැහැ තරම් අර රූපෙට ලොල් වෙනවා මේ වගේ අපි අර මේ තරම්ම අශික්ෂිත මේ තරම්ම අවිචාරවත් මේ තරම්ම කිසිම න්‍යායපත්‍යක් නැති මේ නොකෑමනා දහපදුරා පට්ට පඳුරු හිත ආහනාපානටම දාලා තියාගෙන ඉන්නවා කියන්නේ බුදුහාමුදුරන්ගේ ගුණයක් මිස අපේ ගුණයක් නෙවෙයි අපිට নিকමට හරි හිතේක අවුරුදු 100ක් ජීවත් වුණාට පස්සේ හරි මේ එකට දාලා බලන්න ඕනේ කියලා කල්පෙට හිතෙන්නේ නැහැ. බුදුහාමුදුර කෙනෙක් ලෝකේ පහළ වෙලා සාරිපුත්තු වගේ මහා ස්වාමීන් වහන්සේලා අපිට නොකියුවනම් අපිට හිතෙන්නේ පොහොසත් කියලා කියන්නේ මේ අත්ෙන් අත්තට පැන පැන යන එකනේ. දැන් අපේ දරුවන්ට ඒකනේ දෙන්න හදන්නේ අපි. රූපත් දීලා, සද්දත් දීලා, ගඳත් දීලා, රසත් දීලා, පහසත් දීලා හිතවිලි දුන්නාට පස්සේ අපි එතන ඔන්න දරුවන්ට කරන්න යුතුයකම අපි කරයි කියලා. උන් යමයට බාර දුන්නා නම් හොඳ විට වැඩි. passport to hell. උ ගොඩ එන්නේ නැහැ. ඇයි මේ ඔක්කොම කරකොල ගියාට පස්සේ කොහෙද ආත්මයක් ඉතුරු වෙන්නේ? ඉතින් ඌට කිව්වත් එහෙම පුතේ දුවේ වාඩි වෙලා එක තියක් බලා හිටපන් කියලා. ඉතින් ඌ කියයි මේ අම්මලා තාත්තලානේ මගේ හිත ගුරුවල් කෙරුවේ. අම්මලා තාත්තලානේ මේ ඔක්කොම මේ ලං කරලා දීලා දැන් කොහෙද ඒක හිතකට ගන්න. අපි හිතමු කොහොම හරි මේකට මේ බණ බණ කෙටියෙන් කියන්න ඕන නිසා කොහොම හරි කරලා ඒ දරුවගේ මන අපෙන් හරි නැත්තම් මේ හම්බල තාත්තලා කියලා හරි ගමන්නේ ගත්තයි කියලා හිතමු දැන් මෙතන ඉන්න දරුවෙක් ගැන අපි හිතමුකෝ හිත ගත්තට පස්සේ ඒ දරුවා දන්නවනම් මේ ආස්වාද ප්‍රසවාසයේ හිත තියෙනකොට මගේ හිතට අපි ඇත්ත එක වහගෙන ඉන්න වෙලාවේ නම් අපි රූප පේන්නේ නැහැ කියලා හිතමුකෝ සක්මන් කරන වෙලාවේ වමට හිත ගියයි කියලා හිතන්නේ වම තිනුට 100 100ක්ව වම පොලෝ කාගෙන විලුඹට තද වෙනවා දැනෙන වෙලාවේ ඇහැට රූප නොපෙළිනව නෙවෙයිනේ. ඒ රූප වලට මොකද වෙන්නේ? එතකොට මේ වැල්ලේ පොළවේ තිනුන චචර ගාලා සද්දයක් එනවනේ. එතන කුරුළු කිචි කිචි ගහනවනේ. දැන් මේ ශබ්ද වලට ඒ චිත්තක්ෂණය මොකද වෙන්නේ? එතකොට අපි හිතමු මේ වනමල් සුවඳ හරි, බල්ලෙක් කත කරලා අසුචි සුවඳ හරි, ඒ හරිය තියෙනවයි කියලා. දැන් අර පොළව කාගෙන විලුඹ කාගෙන පොළවේ වදින ඝන කමට පුපුරු ගහන ගතියට පපඩම පොඩි වෙන්න වගේ ගතියට හිත යන වෙලාවේ ගඳක් අපිට දැනෙන්නේ නැහනේ. දිවට සංනිවේදන නැහනේ. කයේ අනිකුත් තැන් වලට අද එක්කෙනෙක් කියලා දුන්නා මේ දක්මන් කරනකොට ධනිෂ්ඨ වැටෙන්න ගත්තා. වලලු කර වැටෙන්න ගත්තා. එහෙම නැත්තම් මේ විලුඹට හිත ගියා නම් අනිත්ව වෙන්නේ නැහැ. මේ හිතේ හිත විලිත් නැහැ. දැන් හිතනද ඇහැට ඒ වෙලාවේ රූප පෙනෙමින් තියෙනවා. නැත්නම් රූප මුලිච්ච වෙමින් තියෙනවා. පේනවත් පෙනෙමින් තියෙනවා කියන එක වැරදි. කනට ශබ්ද මුලිච්ච වෙමින් තියෙනවා. ආපాతගත වෙමින් තියෙනවා. නාසයට, දිවට, කයට, හිතට තියෙනවා. නමුත් මගේ හිත මේ විලුඹ පොළවේ එරෙන එකටම කාගෙන බහින එකට මේ හිත ගියේ මගේ සති සම්පජඤ්ඤය නිසානේ. දැන් සතියෙන් නැති කෙනෙක් ගැන හිතා. සතිය නැති කෙනෙක් ඇවිදිනවා. ඇවිදින රූප පේනවා, සද්ද ඇහෙනවා, ගඳ, රස, පහස තියෙනවා. දැන් මේ තියෙන හයෙන් මේ channel හයක් තියෙන මේ ටෙලිවිෂන් එකේ කොයි channel එකටද හිත යන්නේ කියලා කවුද තීන්දුව කරන්නේ? කාගේද න්‍යාය පත්‍රය? තන්නේ කර මාරයක්. තන්නේ කරම තණ්හාවගේ සහ අවිද්‍යාවගේ න්‍යාය පත්‍රයක් කියන්නේ සතිය දැනගන්න ඉස්සර වෙලා එහෙම නැත්නම් සතිය දැනගත්තට පස්සේ අසතියෙන් ඉන්න වෙලාවක බලන්න අපේ හිත මේ හයක් දෝරේ ගලද්දී අරමුණු කොයි අරමුණටද යන්නේ කියන්නේ වැඩියෙන්ම තණ්හාව තියෙන වැඩියෙන්ම අවිද්‍යාව තියෙන එකට තමයි ගලාගෙන යන්නේ. ඉතින් එතකොට හිතනද ඒ බුරුමේ ස්වාමීන් වහන්සේ කියන කට්ටියට ඇඟ කිලිපොලන්න කියන්න පුළුවන් මේක. ප්‍රේමවන්තේ ප්‍රේමවන්තියක් ඉස්සරහා ඉන්නකොට හිත වැඩ කරන්න ඇති හිතන්නේ. දැන් සතියක් නෑ සතිය නෙමෙයි ඒකට දවස් 7ක් විතර වෙනවා සතිය ඒකට දැන් මේ දෙන්න ඉස්සරහ ඉන්නකොට මතුවෙන හැඟීම් මතුවෙන ක්‍රියාකාරකම් අල්ලන ඇල්ලීම් අහන ශබ්ද රස ගන්ධ පහස කොහොම හිටියේද මොන්න තරම් කෙලස් ප්‍රවාහයක් පැතිරෙනවා කොහොම ඒවා පිළිබඳව පොත් ලැබීම කොහොම ඒවා පිළිබඳව අවබෝධයක් ආන්න ඒක තේරෙන්නේ සක්මන් කරන වෙලාවක අපි කොහොම හරි මේ පයේ විලුඹේ පොළවේ වදින ගතිය බුදුන්ට පින් සිද්ධ වෙන්නේ. ගුරුන්ට පින් සිද්ධ වෙන්න අපි ඉතින් දැම්මනම් අපිට කීත හැකි මේක නිකම් පබඩමක් පාගගෙන යන්න වගේ ඝන ගතිය පොළවේ මෙලෙක් ගතිය පයේ සීතල පොළවේ උණුසුම පයේ තියෙනවා මට තියෙනවා දැන් මට කියන්න පුළුවන් මේක කෙලින්ම බුදුහාමුදුර ඉස්සරහට ගිල කෙතේකේ අවසරයි ස්වාමීන් වහන්සේ මම වම කියලා වම තිනුට මෙනෙහි කරනකොට මට මගේ පායට පොළවේ තද ගතිය වැටහුණා. පොළවේ සීතල ගතිය වැටහුණා. මේ පපඩම් පොඩි වේගනේ යනවා වගේ වැල්ල කාගෙන යනවා මට තේරෙනවා කියලා කිව්වොත් ඒක බුදුහාමුදුරණත් ප්‍රතික්ෂේප කරන්න බෑ බ්‍රහ්මිකුට ප්‍රතික්ෂේප කරන්නත් බෑ මාරයෙකුට ප්‍රතික්ෂේප කරන්නත් බෑ මේ කියන කතාව බුදුහාමුදුරණ 100ක් වැටෙනවා මොකද අද්දුට ප්‍රත්‍යක්ෂය කියන්නේ මෙන්න මේකට. නමුත් ප්‍රේමවන්තයෙක් ඉස්සරහා ප්‍රේමවන්තියෙක් ඉන්නකොට මේ මතුවෙන දේවල් පිළිබඳව කියන්න පුළුවන් කමක් ඇත්තෙත් නැහැ. පොත් බැීමක් ඇත්තෙත් නැහැ. මතුවෙන කෙලෙස් වල කෙලවරක් නැහැ. ආන්නේ වෙලාවේදී ඒ දෙන්න කරන්නේ කරන හැම දෙයක්ම වැඩිම තෘෂ්ණා උපදින දේ වැඩිම අවිද්‍යාව උපදින දේ. ඕකෙන් තමයි දරුවා හම්බ වෙන්නේ. ඒ හම්බෙන දරුවගේ තියෙන අධික්කම කාමේ තා අධික්කම අවිද්‍යාව. එචා දරුවෙක් වදනවයි කියලා කියන්නේ සෝහොන් කොටක් කියලා බුදුහාමුදුරුවෝ කියලා කියනවා. දරුවෙක් කියලා කියන්නේ සෝහොන් කොටක්. ඉතින් මේකට නම් අපි ජීවත් වෙන්නේ ඒකට තමයි සංසාරේ කියන්නේ. අපිට පුළුවන් ද මේක දැනගෙන මේක දැකගෙන මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන විදිහට මේ සතිය කියන කඳුල දීලා ආශ්වාස කරන වෙලාවදී ඒක විස්තර කතා කරනවා. ප්‍රශ්වාස කරනවාදී ඒකේ විස්තර අද්දුරු දෙය කතා කරනවා. වම කියනකොට දක්වන තියෙන ඒකට අපිට කියන්න පුළුවන් අනන්ත අප්‍රමාණ තෘෂ්ණාව ඇති කරන දේ වට වෙලා තියෙද්දි අනන්ත අප්‍රමාණ අවිද්‍යාවකට අපි මඩ ගොහරුවකට ඇදගෙන වැටෙන කෙනෙකුගේ වැදෙන්න තියෙදි අපි මිලා දන්න කියන තැනක හිත රැඳුවා මම මේ ක්ෂණය බුද්ධි වින්දා අහක දැම්මේ නෑ මේන් හිත පැනපු ගමන් කුරුල්ලෙක් කූඩුවක දාන හැටුවෙක්ගේ දොර ඇරිය ගමන් වගේ බක්කාලා මෙයා පැනලා යන්නේ මොකටද ඊගාට වැඩියෙන්ම තණ්හාව ඇති වෙන තැනට. ඊගාට වැඩියෙන්ම අවිද්‍යාව තියෙන තැනට. මේ අතින් බලනකොට අපිට නැත්නම් අපි දෙන්නෙකුට දෙන්නගේ තියෙන කඩප්පුලිකම් වල වෙනසක් තියෙනවද කියලා බලන්න. නොකෑමන 10 12 වල වෙනස්කමක් තියෙනවද බලන්න. තන්නේ කර පාලනය වෙන්නේ අවිද්‍යාවෙන් නම්. තන්නේ කර පාලනය වෙන්නේ මේක තෘෂ්ණාවෙන් නම්. අපි මේ පාරම්බාන්නේ. අපි මේ ආඩම්බරකම් කියන්නේ. මම පොහොසත් මට යමක්කමක් තියෙනවා මම කෙරුමා. මේ අවිද්‍යාව වැඩි ධර්මතනේ. තෘෂ්ණා වැඩි ධර්මතනේ. ඉතින් බුදුජානසී කියනවා මේ පාරම්බාන හරියක්. මේගොල්ලන්ට සති සම්පජඤ්ඤේ නැහැ. මේගොල්ලන්ට කවදාක සමතයක් විපස්සනාවක් නැහැ. මේගොල්ලන්ට කවදාකවත් මේ කොයි එකත් පටන් ගන්නේ නාම රූප කියන මූලික Javaකින් ඒක පිළිබඳ හැඟීමක් නැහැ. මේගොල්ලෝ වැඩිම තණ්හාව තියෙන දෙයට යෙදිලා වැඩිම අවිද්‍යාව තියෙන තැන දීලා ඒක තමයි මේ කෑ ගහන්නේ. ඒක තමයි මේ ජනමාධ්‍ය කියන්නේ. ඒක තමයි මේ රටේ තියෙන පුරාජේරු. ඒක තමයි මේ රටේ තියෙන ගෝසාව. ඉතින් මේ ගෝසාවේ ඉන්න කෙනෙකුට නැත්නම් එකා එකා පරයාගෙන අරුවට වැඩිය මම පොහොසත් වෙන්න ඕන අරිට වැඩිය මම අර සම්පත් මේ සම්පත් ලබා ගන්න ඕනේ කියනකොට මාර්යා කොච්චර සතුටින් ගත කරනවද තමන්ගේ රාජධානිය අම්මනියෝ මරියෝ මෝඩයෝ තකතිරුවෝ ඒක එක කුලල් කා ගන්න දගන්නකොට හැබැයි එකක් මතක තියාගන්න. ওই මාරගියෝ ශ්‍රීලං ඔක්කොටම වැඩිය බුදුහාමුදුරුවෝ බලවත්. ওই කොයි තරම් ලොකු දැලක් කියලා අපි වට්ටන්න හැදුවත් කවදා හරි කොත්තනකදී හරි සංසාරේ අපිට මේ සති සම්පජඤ්ඤය පිළිබඳව අදහසක් ඇවිල්ලා මේ කයි මම කල යුත්තේ මේ කයි මගේ මානව අයිතිවාසිකම මං අදපටන් වැටි වැටි අසුචි කකා මඩ ගොඩේ ඉඳගෙන හරි එක චිත්තක්ෂණයක් හරි මම සතියෙන් ඉන්නවා සම්පජඤ්ඤයෙන් ඉන්නවා කියලා යා කරගෙන කරගෙන යනකොට ඒක කවදාකවත් අහගෙන ප්‍රයත්නක් වෙන්නේ නැහැ. එක්ක පිස්සෙක් වෙන්න ඕනේ, එක්ක තදබල කායික අසහනයක් තියෙන්න ඕනේ. ඒක අහක යනවා. කරගෙන යනකොට මට කවදා හරි කියන මේ සති මාත්‍රාව එක දිගට චිත්තක්ෂණ දෙක තුනක් වුණා පවත්වන්න පුළුවන් මුලදි බැරි වුණාට කරගෙන කරගෙන යනවා. ආන්නේම සති මාත්‍රාව එක දිගට කරගෙන කරගෙන යනකොට යාට තේරෙනවා මේ මගේ හිත අසතියෙන් අසම්පජඤ්ඤයෙන් ගියොත් යන්නේ තණ්හාවට. අසතියෙන් අසම්පජඤ්ඤයෙන් ගියොත් යන්නේ අවිද්‍යාවට. දැන් මං ඉන්නේ දන්න තැනකට. දැන් මං ඉන්නේ මනාපේ ඇති තැනක නෙවෙයි. ආනපන කියන්නේ කාමයේ ඇති කරන තැනක් නෙවෙයි. තෘෂ්ණාවක් නෙවෙයි. නිසා ආනපානට ගියොත් එපා වීම පේනවා. බිම්බි මහැකිලිමට ගියොත් එපා වීම පේනවා. වම දකුණ කරනකොට එපා වීම පේනවා. මේ එපා වීමේ අනිත් පැත්ත නිතෘෂ්ණාව කියන්නේ. ඒකනේ අපි හිතියේ මෙතෙක් කාලේ දැන් කියනවා හරි භාවනා කරනකොට හරි කම්මැලි එපා වෙනවා කම්මැලි නිදිමතයි බයයි සැකයි අයියෝ කන පින්නම් කිව්වහම මේකේ අවිද්‍යාව කැට පිටින් තියෙන කැට ගැහිලා කවුරු හරි දන්නවනම් මේ එපා වීම ඇවිල්ලා තියෙන තෘෂ්ණාවේ අනිත් පැත්ත මේ ජයග්‍රහණයක් මේ වෙන්නේ ඒ නිසා මේ තෘෂ්ණාව එන්නේ අසතියේ හිටියොත් සතියෙන් හිටියොත් නිබ්බිදා වෙනවා විරාගය එනවා නීරසකම එනවා ඒකාකාරී ගතිය එනවා බය ගතිය එනවා අසරණ ගතිය එනවා මට පුළුවන් මේකට විද්‍යාව පහල කරගන්න මේක මේ ප්‍රතිපදාවක දියුණුවක් කියලා තේරුම් ගන්න මේක කෙලෙස් අඩුවීමක් කියලා තේරුම් ගන්න අපිට එහෙම තේරුම් කරලා දෙන්න පුළුවන් ওই ජනාධිපතිගෙට කල්ලන්න පුළුවන් වෙයි කියලා හිතනද ලෝකේ ඕක තේරුම් කරලා දෙන්න පුළුවන් අග්‍ර විනිශ්චයකාරවරයෙක් අල්ලලා දෙන්න පුළුවන් වෙයි කියලා හිතන ලෝකේ. ඕක තේරුම් කරලා දෙන්න පුළුවන් විද්‍යාඥයෙක් කියන අමනෙක් අල්ලලා දෙන්න පුළුවන් මේ ලෝකේ. එක්ෙක් නැහැ. එක්ෙක් නැහැ. මොකද ඒගොල්ලොන්ට මේ දන්නේ නැහැ. ඒගොල්ලෝ කියන්නේ වැඩි වැඩියෙන් කාමයේ උපදින වැඩි වැඩියෙන් වර්ණ තියෙන වැඩි වැඩියෙන් ශබ්ද තියෙන අපි දේවල් හදලා තියෙනවා. ඕගොල්ලෝ කීයක් හරි හම්බ කරන වෙලාව අපිට ගානක් දීලා ඕවා ගෙනියලා පුළුවන් තරම් කාපල්ල බීපල්ල ජොලි කරපල්ලා ටෙලිවිෂන් බලනවා විතරක් නෙවෙයි ඒක black and white එකට වැඩිය හොඳයි colored එක colored එකට වැඩිය හොඳයි 3 dimension තියෙන එක ඒක නිසා ඇවිල්ලා කාපල්ලා ඉතින් අර අසුචියට වැඩිච්ච අසුචි පණුව වගේ අරවා කුට්ටි කුට්ටි කනවා දකින්නකොට කක්ක අසුචි ඉන්න පණුවට තේරෙන්නේ නැහැ නේ මේ ලොකු කුට්ටියක් කනකොට ওই දන්නේ මම පොහසත් කියලා. ලොකු අසුචි කුට්ටියක් කන එක පොඩි කුට්ටියක් කන එකනට වැඩිය පොහසත්. කාම ලෝකෙත් එච්චරයි. ඉතින් මේකේ අපිට මොකද්ද තියෙන රණ්ඩුව අපිට තියෙන සටන අපිට මොනවද අපිට මේකේ ගහබැන ගන්න දෙයක් තියෙන්නේ ඉතින් ඒකල කණ්ඩ ඕන ඕන කෙනෙක් ආපල් අපි බලම එක චිත්තක්ෂණයක්වත් දන්න තියෙන තැනක ආශ්වාසයලාවේ ආශ්වාසය ප්‍රශ්වාසයලාවේ ප්‍රශ්වාසය වම තියෙන වෙලාවේ වම දකුණ තියෙන දකුණ කොච්චර නීරස වෙනවද කියලා බලන්න ඒක තේරුම් ගන්න ඉච්ඡකල් භාවනා කරන්න ඕනේ නැහැ නමුත් නීරස එනකොට දමල ගහලා යන පිරිස 190ට වැඩි වැඩි ඒකට දන්නේ නැහැ ප්‍රතිපදාවක යනකොට මේ කම්මැලිකම නීරසකම කියලා කියන්නේ භව තෘෂ්ණාවේ අනිත් පැත්ත බව. එහෙම නැත්නම් මේ නීරසකමට අවදි වෙන්න ඕනේ. ඒක විද්‍යාවක් කරගන්න ඕනේ. ඒකට ප්‍රසාදයක් පහල කරගන්න ඕනේ. ඒකට නන්දියක් එහෙම නැත්නම් ඒකට තරුණ ප්‍රීතියක් පහල කරගන්න ඕනේ කියලා කිව්වොත් ඒකටට දොස් කියන්නේ දෙනවා මේ රස දන්නේ නැතිකම ලෝකේ කියන්නේ රසවින්දනයක් නේද මේක මේ ඒකාකාරීකමට කොහොමද අපි මේ රසවින්දින්නේ ඒක මොළින් රක් වෙලා කියන කතාවක් නේද කියලා සරුවචනාංශ කියන කතාවට අපි වැත්තක දාලා මේ රසවින්දනයේ දිගේ යන්නේ සංසාරේ කෙලවරක් නැති කාලයක් අපි මේ තෘෂ්ණාවට දාශකම් කෙරුවා. තණ්හා දාසෝ අතිත්තෝ කාමී අපි තණ්හා රාජධානියේ තණ්හා රාජිනියගේ අසීමිත බැලියෝ. තණ්හා රාජිනියගේ බත් බැලියෝ. දහසයෝ. කියන කියන දේ කරනවා. ඉතින් කවදා හරි බුදුහාමුදුරන්ට පිං සිද්ධ වෙන්න නැත්නම් බුදුරජාණන්සේගේ තියෙන මහා කරුණාව නිසා මහා ප්‍රඥා නිසා කියනවා එක චිත්තක්ෂණයක් ගොඩ දාගන්නේ දන්න කියන තැනක මේ කෙලෙස් නැති තැනක නිර්මල තැනක ക്ഷേමයක් ඇති තැනක පවු නොවන තැනක කියලා ඒ ආශ්වාසයලාවේ ආශ්වාස ගන්න ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්න. ඇවිදිනකොට ඉඳගෙන නෙවෙයි කියලා දාන්න. සක්මන් කරනකොට මේ වම දකුණ කියලා දාන්න චිත්තක්ෂණයට කොච්චර නීරසද කියලා බලන්න. කොච්චර එපා වෙනවද කියලා බලන්න. මෙතන එක්කෙනෙක්වත් ඉන්නවද මේ නීරසකම් පහළ වෙච්ච නැති කෙනෙක් කියලා බලන්න. කවුරක්වත් නැහැ. භාවනා මධ්‍යස්ථානට ආපු ඔක්කොටම පහළලා තියෙන නද්දකින් කියාගන්නේ gedera යන්නේ. නදෝමකි නොපතක්. මේට වැඩි හරි ෂෝක් රැට කෑම ටිකක් කාලා බුදිය ගන්න. ඉඳගෙන ඉන්නකොට පුදුම පුපුරු ගහනවා මේක වෙනද ඉඳගෙන ඉන්නකොට ටෙලිවිෂන් එක බලන පැය 6 7 යනවා දන්න. දැන් මෙතන ඉඳගෙන ඉන්නකොට උල උඩ උල් තිබ්බා වගේ. එහෙම් පුපුරු ගහනවා මෙහෙම් පුපුරු ගහනවා මොන විදිහෙන්වත් නෑ ලුණු දෙයි දැම්මා වගේ. මඩපුවක් ගෙඩියක් වගේ. අච්චාරු දැම්මා වගේ. ඇයි ඒ? හිත මේකට කැමති නෑ. ඒ නිසා හැම ඉරියව්වක්ම වෙහෙසයි. ඇඟ මේ භාවනා කරලා දවසක ඇඳට වැටුණාට පස්සේ බලන්න මේක මේ පුදුම ඇඟ තලලා දැම්ම වගේ. කුඹුරු ගොවිතැන් කරන මිනිස්සේ බින්නගම කුඹුරක් කෙටුවට එදී අමාරුයි. ආමි ට්‍රේනින් එකට ගිහිල්ලා දවසේ විනාඩි 15ට 5ක් විනාඩි 5ක් විවේක දෙනවා ආයෙ විනාඩි 5ක් මාච් කරනවා වගේ දවස් 3 ට්‍රේනින් එකක් වගේ. මේ නිකන් ඉඳලා අනුන් තම්බල දෙන බතක් කාලා මේ. මොකද මේ? අපේ හිත කවදාකවත් ඒ කාමේ ඉන්නකොට ටොං ගඩන් කරදර වුණාට ප්‍රශ්නයක් නැහැ. මේකේ ඉන්නකොට ඒ තරම්ම තෘෂ්ණාවට දාශකම් කරනවා. භව තෘෂ්ණාවට දාශකම් කරනවා. සත්‍යෙම එකතු වෙලා. ඉතින් සංගීත සම්දර්ශන පවත්වනවා, සංഭാෂණ පවත්වනවා, බ්‍රේක් dance දානවා, උඩරට නටුන් නටනවා, පාතර නටුන් නටනවා, සින්දු කියනවා. අම්මෝ එහෙම ඉන්නවනම් මුළු රැය ගත වෙනවා දේවෙන්නේ. දැන් මේකේ නිකම්ම නිකන් අතක් පිටතක් තියන ඇස් දෙක වහගෙන හිටපන්. අම්බෝ. කටු කොහලක දැම්මා වගේ කටු බෙරි පෙරළුවා වගේ කුරුසෙට තියලා එන ගැව්වා. මේ එකක්වත් බොරුද කියලා බලන්න. මේ මේ දෙන්නේගේ මේක වටහා ගැනීම වෙනසක් තියනවද කියලා බලන්න. දෙන්නේගේ වෙනසක් නැහැ. හැම කෙනාම එකම දේ. නමුත් මේ ඇඟරි දෙන එක මං හිතන්නේ මගේ ඇඟරි දෙනවයි කියලානේ. ඔක්කොටම කතා කරන්න කියන්නේ එකෙක් ඉන්නවද කියලා බලන්න මෙතන ඇඟරි දෙන්නේ නැති එකේ. එකෙක්වත් නැහැ. ඒක කියන්න අපි හරි ලැජ්ජයි. අපි බුදුහාමුදුර හරි සන්තෝසයි භාවනා කරන්න ගියාට පස්සේ මේ නීරසකම කම්මැලිකම ආවට පස්සේ මේ තෘෂ්ණා බරිත ජීවිතයක් ගත කරන නැත්නම් ප්ලෙෂර් ප්‍රින්සිපල් කියලා කියනවා මේකට බටහිර ක්‍රමයට සැපසීම සඳහා ඕනම ජඩකමක් කරපො ගත කරපු සංසාරේ ඉඳලා අපි දැන් සත්‍ය අවබෝධ කරන්න ගියාට පස්සේ අපේ හිත නික්ලේශී තැනක තිබ්බහම කුඩල්ල කොට්ටේ උඩ තිබ්බාගේ හරි වෙහෙසකටපත් වෙනවා. දුවන අස්සෙක්කට අලුපුල් ගෙඩියක් තියන්න හදනවා වගේ පෙරලෙන්න බලනවා. ඉතින් ඒතියෙදි යම් කෙනෙක් උත්සාහ කරනවා කියලා හිතන්නේ. දැන් අපි දවස් 3-4ක් මේ උත්සාහය කරා. කරලිවල කවදා හරි හිතුවොත් මේ වේදනාව එනකොට සතිය තියෙනවනේ මේ වේදනාව ඇවිල්ලා තියෙන මේ අතක් කයක් කැඩිලවත් අන්තභාග වෙලාවත් කබර හැදිලවත් කුරුලෑවක් ඇවිල්ලවත් පරංගිලෙද ඇවිල්ලවත් නෙවෙයි gediya පිටින්ම තියෙනවනේ මොකක්වත් වෙලා නැහැ ඕ මේක ධර්මයේ තේරෙනකොට දුක්ඛ සත්‍යය තේරෙනකොට ස්වභාවයේ අපි මීට ඉස්සලා කී දවසක් භාවනා අතහැරලා යන්නේ නැද්ද මේක නිසා කවදාට හරි පුළුවන් වෙයිද මේක තමයි ප්‍රතිපදාව මේ තමයි යන්නේ මේකෙන් හැලිච්ච ගමන් තණ්හාවයි භව තණ්හාවයි අවිද්‍යාව රජ කරනවා මේකේ ඉන්නකොට ආස්වාසේ ආස්වාසයෙන් දන්න කිසිම වෙලාවක අවිද්‍යාවට ඉඩක් නැහැ ඇති හැටියේ පේන්නේ ඒ ඇති හැටි පේන එකෙත් බීට කලින් යෝගාවචරයා හිතලා හෝ දැකලා හෝ තියෙනවනම් මේ වැටහෙන ආස්වාද ප්‍රසවාසයත් එතනම නැති වෙලා යනවා. වැටහෙන පිම්බීම හැකිලිමත් එතනම නැති වෙලා යනවා. ඒ නිසා මේකේ පෙන ගලන්නා වගේ ගොජ දාන්නා වගේ යම් යම් දේවල් ඇති වෙමින් නැති වෙමින් තිබුණට එකක් අල්ලගෙන පෙන ගොඩ එක බුබුලක් අල්ලගෙන බලා ඉන්නා වගේ හිටියොත් ඒ පෙන බුබුලට වෙනමම ඇතිවීමක් තියෙනවා වෙනමම නැතිවීමක් තියෙනවා වෙනමම එයාගේ රංගනයක් තියෙනවා. කොච්චර පෙන දැම්මත් ඒක පෙන බූල වෙනම තියෙනවා. ඒ බුරුම ස්වාමීන් වහන්සේ කියනවා ටීවී එකක් අරගෙන ප්‍රෝග්‍රෑම් එක එන්නේ නැති වෙන්න විදිහට ඩොට්ස් වැටෙන්න හදන්න කියලා. හරියට සුසර උනේ නැත්තම් තිත් වෙනවා. එතකොට පේනවා එක අඟලක් ඇතුළත තිත් 60 ගාණක් විතර එන්න තමයි මැෂින් එක හදලා තියෙන්නේ. එතකොට මුළු තිරේ විශාල නම් කොච්චර තිත් ගාණක් වෙනවද කියලා බලන්න. කවදා හෝ මේ 32ක් හැප්පෙනවා දැකලා තියෙනවද කියලා. සද්දාවත්. එක එක තිතක් ස්වාධීනව මත වෙනවා. මේ හැම හිතිතටම ස්වාධීන හට ගැනීමක් තියෙනවා, ස්වාධීන නැතිවීමක් තියෙනවා, අතරමැද රංගනයක් තියෙනවා. උදේ වෙනකම් බලන ඉන්න. කවදා හෝ එක තිතක්, එක ඩොට් එකක් ආරම්භේ නැතුව මත වෙනවද කියලා නෑ. මතුවෙච්ච එකක් නැති නොවි තියනවාද කියලා නෑ. නමුත් ටෙලිවිෂන් එක ඩොට් සීනකොට බලාගෙන ඉන්න කම්මැලි ඉන්නේ. කොල්ලෙකු කෙල්ලෙකු ගහක් වටේ යන එකක් තියෙනවනේ. ආ එහෙනම් බලාගෙන ඉන්න පුළුවන් මේ කොල්ලා මේ කෙල්ල මේ දුෂ්ටයා මේක ප්‍රේම ජවනිකාවක් මේක ශෝකාන්තයක් කියලා ඕක ගන්න නම් කටත් අරගෙන රේම රේම පෙරාගෙන බලයි. ඩොට් එනකොට බැලුවොත් එහෙම ටෙලිවිෂන් එක කුසල පොළවේ ගහයි. ආන්නී වගේ තමයි ආශ්වාසයක මුල හට ගන්න දැන බලන්න ගියොත් අපිට පේන්න තියෙන්නේ අන්නේ වගේ ගොජයක් විතරයි. ගොජ දමදම ගොජ දමදම තියෙනවා. ඒකට සමානට ආශ්වාසය කියලා කියනවා සමානට ප්‍රශ්වාසය කියලා කියනවා. කොයි එක කිව්වත් නම්ව නම් දෙන්න නැතුව බැලුවොත් මේකයි තියෙන්නේ. මේකට අපි කොච්චර අකමැතිද කියනවනම් හටගන්ම බලන්නේ නැතුව හටගත් දේ සැලසුම් කරන එක තමයි සංසාරිකය. හටගත්ත දේවල්. හට ගැනීම බලන්න ගියොත් ඒ කෙනාට තේරෙනවා හට ගැනීම බලන්න යන්න දෙන්නේ නැත්තේ තෘෂ්ණාවත් අවිද්‍යාවත් නිසා. මොනම දෙයකවත් මුලට යන්න දෙන්නේ මොකද මුල නීරසයි. මුල ඒකාකාරී. බුදුජානක කියනවා ඒකාකාරීකමට ලෑස්ති වෙලා නීරසකමට ලෑස්ති වෙලා කම්මැලිකමට ලෑස්ති වෙලා නිදිමත ගතියට ලෑස්තිලා ටික ටික ටික ටික දැනගත්ත අරමුණේ අඳුනගත්ත අරමුණේ මුලිච්ච වෙච්ච අරමුණේ පුළුවන් තරම් මුලට යන්න. පුළුවන් තරම් අගට යන්න. ඔන්න එතකොට යාට තේරෙයි මේ මුල අග කියන මේ ගොජය ඇහැ හරහා වුණා නම් රූප දකින්නයි කියලා කියනවා. කන හරහා වුණා නම් උකට සද්ද අහනවායි කියලා කියනවා. නාසය හරහා වුණා නම් ගඳ සුවඳ කියලා කියනවා. දිව හරහා වුණා නම් රස කියලා කියනවා. කය හරහා වුණා නම් ස්පර්ශය කියලා කියනවා. මනස හරහා වුණා නම් ධර්ම කියලා කියනවා. මේ හැම දෙයක්ම ඇති කරන මේ මූල Javaය කාටවත් අයිති දෙයක්වත් අපි ඉපදෙන්නේ ඉස්සලා පහළ දෙවිච්ච දෙයක් බවත් අපි මැරුණත් මේක තියෙන දෙයක් බවත් මේක පහුවෙනකොට තමයි අවිද්‍යාව තෘෂ්ණාව නිසා තමයි මේක නංවනම් දාගෙන පටලවිල සිද්ධ වෙන්නේ පටලවුණාට පස්සේ නම් ඒක නෑ කියන්න බැරි තරමට සත්‍යක් වෙනවා. මොකද මේ මුලට ඇදලා බැලුවොත් අපි මේ රූප තියෙද්දි ශබ්ද අහන්නේ කොහොමද? ශබ්ද තියෙද්දි ගන්ධ රස බලන්නේ කොහොමද? ඒ තීන්දු කරන විනිශ්චය කාගේ විනිශ්චයද කියලා බැලුවොත් අසතියෙන් ගත කරන කෙනාගේ උදේ ඉඳලා හැන්ද වෙනකන් කිසිම න්‍යාය පත්‍රයක් නැහැ. තන්නේ ක්‍රම තෘෂ්ණාවට තමයි වැඩ කරන්නේ. කිසිම කෙනෙකුගේ චාරයක් නැහැ. කිසිම කෙනෙකුට බයලජ්ජාවක් ඇත්තෙම නැහැ. දුවන්නේම තෘෂ්ණාවයි. මිටි තනින් වතුර බැස යේ. තෘෂ්ණා වැඩි යන්න යනවා. ඒ නිසා අපි ආනාපානේ ඉන්නකොට සද්දයක් ඇහිච්චාම ගෙදරින් දැදෙන එහෙන ගැහුවත් මතක නැහැ. මෙතන මේ කවුරු හරි කැහපු ගමන් අම්බෝ විශාල එහෙනයක් ගැහුවා වගේ මොකද පණින්න බලාගන්නේ. හිත තියෙන්නේ එලිපත් ඉන්න බලලා වගේ. ඉතින් ඒ නිසා ආනාපානේ ඉන්නකොට සද්දයක් ඇහිච්චාම අම්බෝ කන් අඩි පැලෙන තරමට තියෙනවා. මේ කූඹියෙක් ගියත් බුල්ඩෝසරයක් ගියා වගේ ඇඟ තලනවා රිදෙනවා. හුලඟක් හැමුවත් සුනාමියක් ආවා වගේ තියෙන මොකද අර බලානින්න අරමුණ එපා වුණාට පස්සේ අර පිටින් එන හැම දෙෙම මේ ඇම්ප්ලිෆයි වෙනවා කියලා එකක් තියෙනවා. උද්දීපනේ වෙලා පේන. මේක යෝගාවචරගේ දක්ෂකමක්. ඇත්තටම ඉඳුරංගේ දක්ෂකමක්. නමුත් යෝගාචර මේක කියවන්නෙම මේ භාවනා කරනකොට වෙනදාට වැඩිය පීරි ගෑවෙන ගතිය වැඩි. නමුත් ඒක මේ තීක්ෂණ බව වැඩිවීම වෙච්ච නිසා වෙච්ච එකක්. ඉතින් යෝගාවචරය තේරුම් ගන්න ඕනේ මේ අරමුණක ගමන් කරනකොට ඒක චිත්ත වීදියේක ඒක අරමුණක දිගට ගමන් කරනකොට වෙනදා සාමාන්‍ය දේ පවා අද ඉද්දෙන කුප්පන කම්පන චංචල ස්පන්දන ප්‍රපංචන වෙනවා ඒක බුදුරජාණන්සේ පෙන්වන්නේ වනමුකේ පෑදුවාට පස්සේ තුවාලයක් බෙහෙත් දාන්න සුද්ධ කරාට පස්සේ රිදෙනවා වෙයි ඒක නිකම්ම නිකන් තිබ්බහම රිදෙන්නේ නැහැ ඒ නිසා භාවනා කරනකොට අපි මේ සුද්ධියක් එනවා පිරිසුදුකමක් එනවා. ඒකට අපි හරි සංවේදී වෙනවා. මේ සංවේදීකම නිසා අපි නුරුස්නා කෙනෙක් බවටපත් වෙනවා. ඕනම දෙයක තියෙන නුරුස්නා ගතිය වැඩි වෙනවා භාවනා දියුණු වෙන කෙනා. තව ඔයගොල්ලෝ ගෙදර ගියාට පස්සේ ගෙදර ඉන්න මිනිස්සු උණු වතුර වක් කරනවා ඔයගොල්ලන්. මොකද වෙනද ඇහෙන ශබ්ද දැන් ඇහෙන්න බෑ ඔයගොල්ලන්. වෙනද කවුරු හරි කතා කරත් දැන් කතා කරන්න බෑ ඔයගොල්ලෝ. මුලී කතාවේ නුරුස්නා ගතිය වැඩි වෙනවා. gedara um භාවනා කරලා නැහැ නේ හොඳ වෙලාවට. මේ භාවනා කරපු එකනා ගිහිල්ලා මේ කෙලින් ඇවිදින්න ඕනේ. මේ සුදු අඳින්න ඕනේ. මේ වෙලාවේදී මෙහෙම කරනවා. ඉතින් පටන් අර ගන්නවා. ඉතින් අර මිනිස්සු මේ යමපල්ලා ගෙදෙට්ට ආවා වගේ මේක ඇතුළතත් වෙනවා පිටතත් වෙනවා. ඒ නිසා තමයි මේ භාවනා කරන්න ආවට පස්සේ නුරුස්නා ගතිය මගේ වැඩි වෙලා තියෙනවා කියලා කවදා හරි කවදා හරි කවුරු හරි වාර්තා කරලා තියෙනවා දැකලා තියෙනවා. කදා කරන්න. හැබැයි ඒක පරම සත්‍යයක්. ඕනම කෙනෙක් භාවනා කරන්න ගියාට පස්සේ වනමුකේ පෑදෝ වගේ යාට නුරුස්නා ගතියක් වැඩිවීමක් සිද්ධ වෙනවා. ඇයි මේ රසමසවුලු සහිත කාම සහිත අරමුණු තියේදී මේ නික්ලිෂී අරමුණේ හිත පවත්තනකොට නැවත නැවත මේ හිත හරිම හිතුවක්කාරයි. අපි හිතමු පොඩි දරුවෙකුට ඉදුල් කට ගන්න වටේට දේවල් තියලා පොතක් පෑනක් තියෙනවා පින්ත පෙට්ටියක් තියෙනවා චොක්ලට් එකක් තියෙනවා අතිරස කැමුන් ටිකක් තියෙනවා ඔක්කොම තියලා පොඩි එකා මැදින් තිබ්බහම මේක මොකද්ද අල්ලන්නේ කියලා අම්මා අපට තේරෙන්නේ නැහැ ඌට තේරෙන්නෙත් නැහැ කරලා තියෙන මම දැන් දැන් කරනවාද කියලා ඉස්සරෝ වැඩක් කරනවා මේ ඉඳුල් කට ගන්නවයි කියලා එකක් කරනවා පොඩි අවසන් වෙලා මැදින් තියෙනවා ටක් ගන්න ලැබෙනද මු කරකෝල අතෑරියා වගේ මොකද කවදාකවත් අම්මා තාත්තා දෙන්නේ නැහැ චොක්ලට් දෙනකොට නියපොත්තට කඩලා දෙන්නේ. එදාට කුට්ටියක් පිටින් තියෙන. අරු දැකපු ගමන් කෝකට පණීද කියලා මොකාටද කියන්න පුළුවන්. ඒක හපං අසතිමත් හිත. පණින්නෙම තෘෂ්ණාවට. පණින්නෙම වැඩි අවිද්‍යාව තියෙන තැන. ඒ නිසා දැන් මේ තෘෂ්ණාවෙන් බේරලා අවිද්‍යාවෙන් බේරලා දන්න කියන ආරක්ෂක භූමියක නික්ලේශී තැනක නිර්මල තැනක හිත තියන්න ගියාට පස්සේ මේ හිත කැලෙන් එළියට ගත්ත කුළුමීමෙක් වගේ පුදුම දඩදඬු වෙනවා. මේක අපේ නුරුස්නාකමක් විදිහට පේන්න පටන් අර ගන්නවා. ඒක නිසා ඒකේ තියෙන hina වෙන්න ඕන නම් කී හැකි ඉතින් මටත් ඕගොල්ලෝ මටත් hina වේවා කියනකොට මගේ බුද්ධිලික අත්දැකීමක් මේ. මේ කෙල්ලෝ භාවනා කරනවානේ. නාකිච්චෝ නෙවෙයි මම මේ කියන්නේ කෙල්ලෝ. භාවනා කරන කාලේ මේ රස්සාවල් එපයි කියලා gedara නිවාඩු දාගෙන හරි භාවනා කළ පුදුම මේ මේ කියන්නේ අපකපවීමක් කියන අපිට හිතා ගන්න බැරි තරම් අපි හිතන තරම් ඇත්තටම කෙල්ලෝ සවුත්තු නැහැ. උන් ඕනනම් භාවනා කරතයි. පැවිදුණාට පස්සේ බලන්න තද වෙන තද වෙන්නේ. පැවිදි වෙච්ච සිල්මෑණියෝ අසුරු කරලා තියෙනවා. හොස්ස ළඟින් මැස්ස යන්න බෑ. අනේ මේ හොඳට හිටපු සිරියාවන්ත කෙල්ලෝ. ඒකට ගිය ගමන් මේ කොල්ලන්ගේ නොවෙනව නෙමෙයි කොල්ලන්ගේ තියෙන ඔහුව තියෙනවා ටිකක් තියෙනවා ඇත්තටම තියෙනවා. ඊට වැඩිය මේක හරිය දක්ෂව පේනවා. හැබැයි කවදාකවත් ඒගොල්ලෝවත් දෙමාපියවත් හිතන්නේ මේ භාවනාවෙන් වෙච්ච එකක් කියලා හිතන්නේ ඒ මෑණියුණත් හිතන්නේ මට සහයෝගය දෙන්නේ කවුරක්වත්. ඉස්සර මට පුළුවන්කම තිබුණා මං කෙල්ල කාලේ ගිහි අඳුන් අඳින කාලේ මං කරගෙන හිටියා. දැන් මේ පැවිදුණාට පස්සේ හම්බෙන්නේ නැහැ කියලා අර Taman තුල මතුවෙන මේ තෘෂ්ණාව සහ අවිද්‍යාව නැති වුණොට හිතේ මුරණ්ඩු ගතියක් පහළ වෙනවා. වන කැලෙන් එළියට ගත්ත මීහරකා වගේ. ඒක අපි සාදරව බාර ගන්න කැමති නෑ. භාවනා ලෝකේවත් කැමති නෑ. භාවනා නොකරන මිනිස්සු ගැන කුමන කතාවද? මුස්ලිම් මිනිස්සු ගැන කුමන කතාවද? කතෝලික මිනිස්සු ගැන කුමන කතාවද? ඒ නිසා භාවනා කරන එක නා දන්නවනම් අපි මේ ප්‍රයත්නයක් යුද්ධ ප්‍රකාශයක් කරලා තියෙන මේ තෘෂ්ණාවෙන් සහ අවිද්‍යාවෙන් වෙන් කරලා හිත පුළුවන් තරම් වියලි භූමියක, කෙලෙස් නැති භූමියක, නික්ලේශී භූමියක, නිර්මල භූමියක තියන්න ගියාම අර විවිධ රස කන්න කැමති පොඩි එකෙක් ඉදුල් කට ගන්න දවසේ ඌට අර ඕන දේ ගන්න දුන්නේ නැත්තම් ඌ දලදඬු වෙනවනේ. මෙන්න මේ දලදඬුකම දැකගෙන මේ භාවනාවේ සතිය වැඩෙනකොට ලකුණක් කියලා තේරුම් ගත්තොත් අපිට ලක්ෂ කෝටි වාරයක් සතිය පිටවන්න පුළුවන් තද වෙන තද වෙනකොට සතිය පිටනවා. මම දැන් මේක තේරෙනවා කියලා. මට ධම්මික හඳුරු අපි ඕස්ට්‍රේලියානු ධම්මික හඳුරු සතියේ උගන්වන කාලේ මට අවුරුදු 26ක් විතරයි. මිලෝ බුද්ධ ආගම මයි ළඟ තිබුණේ නැහැ. පන්සිල් පද රැකලා තිබුණේ නැහැ. ඌ ඔක්කොම කඩපු බවට නම් ෂුවර් මට ඒක. ඉතින් ඊට පස්සේ ගොමෙම සතිය කියන එකක් තියෙනවා. ඒ මිලෝ තේරෙන්නේ නැහනේ මට මේ 79 කියන්නේ 1979 80 විතර කියලා දෙන්න. ඉතින් මේ හාමුදුරට මං කිව්වා මේක මට පොඩ්ඩක් කොහොම හරි මේක ඒත්තු ගන්නලා දෙන්න කොහොමද කරන්න කියලා. මම ඇත්තටම සතුටු වෙනවා මම ගැන හොඳට වෙලා අරගෙන මම මම අහපු ප්‍රශ්නත් තකතිරුයි මෝඩයි ඉංග්‍රීසි තේරෙන්නේ නැහැ ඊට පස්සේ කිව්වා ඔබට පටන් ගන්නකොට දත් මදිනකොට වෙන මොනවක්වත් කරන්න එපා දත් බුරුසෝ දත් වල හැප්පෙන හැටි බලන් හිටපන් දත මදින ඔන්න ඔබට එතකොට තේරෙයි දත් බේත් වල දින පෙපර්මින්ට් සුවඳ දත් බුරුසෝ විදුරු මස් වල හැපෙන හැටි ඊට පස්සේ වතුර ටිකක් ගන්නකොට බලපන් ඒ අර පෙපමින් නිසා වතුර සීතලට දැනෙනව නේද හරි. ඉතින් මම ඉතින් ඒක වෙන් කරගත්ත හැමදාම ඒ දවස්වල දවසට එක සැරේ දත් මදින මම ඒකත් අකමැත්තෙන් කරන්නේ. ඒක කරගත්තා. ඊට පස්සේ කිව්වා උඹට සතිය පිහිටන්න ඕන නම් මම එකක් කියන්නම්. උඹට ඇත්තද කියලා බලපන් කියලා. මේ බණ භාවනා ගැන හිතනකොට භාවනා නොකරන සංඝයා පෙන්නේ ජාතික විහිළුකාරය විදියට. ජාතික මට්ටමේ විහිළුකාරයෝනේ සංඝයා කියලා කියන්නේ. ඒකම කියලා දෙන්න වෙන් වෙලා ඉඳලා පිස්සු කෙලිනවා. ඒක නිසා ඒ ශාංශ කිව්වා මට කහපාට දකින්නකොට තද වෙනවා හැම තද වෙලාවෙම සතිය පිටවන්න ලෑස්තින්නේ කිව්වා. ඉතින් මම දැන් පාරේ යන ගමන් කහපාට දකින්නකොට දැන් සාරියක් වෙනන කහපාට ගෑණියක් ගියත් අත් සතිය පිටනවා. ඒ කහපාටනේ සතිය පිටලා තියෙන්නේ. ඒක නිසා අපිට මේ ඉද්දෙන කුප්පණ දැන් වල සතිය පිටවන්න පටන් අර ගන්න ලක්ෂ කෝටි වාරයක් අවසකට සතිය පිටවන්න පුළුවන්. අපි මේ නුරුස්නා ගතිය අපි දාස භාවයට ගන්න. කොත්තන කරි නුරුස්නා ගතියක් ආවනම් එතකට දැනගන්නවා මේක මේ භාවනාව නිසා වෙච්ච එකක් කුණුබාල් කියලා දාන්න එපා. විසි කරන්න එපා. වෙන්නට වැඩිය වනමුකේ පෑදිලා තියෙන්නේ. මෙතන තේපා. අනිත් එක තමයි භාවනා කරන හැම එකාම හැම එකීම. Tamange පොඩි වැරද්දට පවා දෙස් දෙනවා. තමන්ගේ පොඩි වැරද්දකට සමාව දෙන්නේ නැහැ ස්වයං විවේචනයේ හරීම වැඩි භාවනා කරන එක. ඒකයි අපි මේ වගේ තැනක තියලා සෙනකට ගැටෙන්න දෙන්නේ නැතුව පුළුවන් ප්‍රමාණයට කන්න උයලා දීලා ඒ පහසු කණ්ඩික දීලා තියෙන්නේ එහෙම නැත්නම් මේ තමන් ගැන පුදුම ද්වේෂයක් හටගන්න. ඒකත් භාවනාවේ දිනුවා. නැත්නම් සතිය පිහිටව බවට ලකුණක් ඉස්සර අපි විවේකීව ඔය පිස්සු කෙලගෙන හිටියට භාවනා කරන සතිය ගිය ගමන් අපි තියෙන මේ මේ වැඩේ කරන්න හොඳ නැහැ මේ වචනේ කියන්න හොඳ නැහැ මේක හිතන්න හොඳ නැහැ කියලා අපි මේක පෙරහන් කඩේකට දැම්මා වගේ ස්වයං විචන වැඩි වෙන පටන් ගන්නවා. ඒක නිසා කියනවා කිසිම කෙනෙක් තව කෙනෙක්ගේ වශය විසර බලන්න යන්නත් එපා අනුන් ගැන හිතන්න යන්නත් එපා ඔයාට තියෙන විලාය භාවනා කරන ඉන්න බලන්න යන්න එපා. ඒ මොකද ස්වයං විචනේ වැඩි වෙන එක න අනුන් ගැනත් විචනය කරන වැඩි. ඒක ඒකේ එකම කාසිය දෙපැත්ත. භාවනා කරන අයට නුරුස්නා ගතිය වැඩි, Taman ගැන විවේචන වැඩි, ඒ වගේම මේ අනික් ඉන්න කට්ටිය කහිනවා වැඩි, වටපිට බලනවා වැඩි. ඒ ඔක්කොම පේන්න පටන් ගන්නවා වෙන වෙන දෘෂ්ටි කෝණකින් බලන්න. ඒ මොකද දැන් බලන්නේ 100%ක්ම සතියෙන් ඉඳගෙන 100%ක්ම සීලෙක ඉඳගෙන ඉන්න දර්ශීය චර්චයකට යන්න හදා. ඉතින් අපි තම ලෑස්ති නෑ. නමුත් ඒ යන ගමනේදී මේක ඒ වගේම හැමදේම මෙච්චර ලස්සනට වැඩේ යද්දී අයි මේක 100%ක්ම අංග සම්පූර්ණ කරන්න බැරි. මේක හරියටම මෙහෙම මෙහෙම කරන්න පුළුවන් කියලා මේ ලෝකේ හතරස් කරන්න හිතනවා. රවුන් තියෙන එක සෞත්‍ය හතර හතර කපලා චීස් කැල්ලක් වගේ හදන්න බැරිද? මේක බෙරහක් වගේ මට්ටම් කරන්න බැරිද කියලා ඉතින් කල්පනා. ඉතින් මේ වගේ ගති ටිකක් එනකොට හැම වෙලාවෙම නුරුස්නා ගතියෙන්ට යෝගාවචර කනපින්දම් ගන්නවා. තමන් ගැන විවේචන එනකොට, අනුන් ගැන විවේචන කරනකොට මේ ලෝකේ හරියට වැඩ කරන්නේ කියන මේ හැම එකක්ම හිතන්න සතිය පිහිටවන අවස්ථාවක් කරගත්තොත් යෝගාවචරයට තේරෙයි මේ වර්ධින හැම තැනක්ම සතියට ලොකු ආර්ධනාවක් තියෙනවා. අත්තරද්දක් හැප්පීමක් නුරුස්නා ගතියක් වේදනාවක් එපා කරන දෙයක් එනකොට මෙතන සතිය පිහිටියානම් මේ එපා කරන දෙයට වේදනාවට සතිය පිහිටවන්න කියලා බුදුහාමුදුරුවෝ නොකිය කියන්නේ ඇයි සතිය නොහිටියානම් හිත යන්නේම සැප හොයන්න. අපි මේ මුළු කැඹිරිල්ල කඹරන්නේම සාඳුදා උඩේ උදේ අමුඩේ ගහපුවාම සිකුරාද හැන්ද වෙනකන් අමුඩේ ලියන්න නැතුව හම්බ කරන්නේ මොකටේ? කැපට ගන්නද? ඕවර් ටයිම් කරන්නේ මොකටේ? මීට වැඩි රූප බලන්නනේ. මීට වැඩි ශබ්ද අහන්නනේ. ගඳ බලන්නනේ, රස බලන්නනේ, පාට ඒකල සෙනසුරාදා ඉඳ තෝදාගෙන කරගෙන පන්දල් යනවා. ආයෙ සඳවුදී අමුඩ ගහ ගන්නවා. අනේ මීහරක් මීහරක් මැටි පාගන මීහරකොණ්ඩ වැඩිනේ අද රස්සාවක් කරන මිනිස්සයා කඹුරන කැඹිරිල්ල. හිතනවාද මේ යැපෙන්න මේ දේ කරන්න කියලා නෑ සුකොබුවෝගිත්තේට. පාරිභෝගිකත්වයට. කාගේ මල්ලද පිරෙන්නේ? කාගේ මල්ලද පිරෙන්නේ? මායාවේ පැත්තට යනවා, කෙලෙස් පැත්තට යනවා, පාපතරංගේ පැත්තට යනවා. මේකේ වේදනාව පොඩ්ඩක් ඉවසපන්. නුරුස්නා ගතියවට කවුරුත් එක්ක ගැටෙන්න යන්න මේක සතියේ ලකුණක් කරගනි. අනුන් වැරදි වැඩ කරනවා දකින්න උඹ පරිස්සම් වෙයන්. මේ ලෝකෙ මේට වැඩි ආය හතරස් කරන්න බෑ මේක මෙච්චරයි කියලා. ඒ හැම වෙලාවෙම සතිය පිහිටියොත් එයාට අමතර ඥානයක් පහළ වෙන්න පටන් ගන්නවා. අවිද්‍යාව වෙනුවට ඒ වගේම තෘෂ්ණාවට කඹරපු තෘෂ්ණාට පහඳපු තෘෂ්ණාට දාසකම් කරපු බද්දලයන්ට මේ වේදනාවට ප්‍රේම කිරීමේ ආශාවක් පහළ වෙනවා. ඒක සමබර වෙනවා. සැපට කඹරපු මිනිස්සයා දුකට පොඩ්ඩක් විවෘත වෙනවා. ඒක නිසා සරුවචන මේතන ඇත්තට සරුවචනහසේ නෙවෙයි මේ සාරිපුත්‍ර සාංශේ සඳහන් කරනවා මේ දේවල් වල හට ගැනීමක් තියෙනවා පැවැත්මක් තියෙනවා නැත්නම් පැවැත්ම වෙනසක් තියෙනවා නැති වෙනකක් තියෙනවා කියලා දැනගත්තට පස්සේ හැකිතාක් රුචි දේ මනාප දේ කාම තණ්හාව ඇති කරන දේ පුළුවන් තරම් පැත්තකට දාන්න නැත්නම් ඒ හා සමානව තණ්හා නොවන දේ නීරස දේ ඒකාකාරී දේ වේදනා සහිත දේ සමසම කරලා බලන්න මේක සමස්මව කරලා බලන්න බලන්න කාමයට පහඳින ගතිය, කඹරන ගතිය ටික ටික අයින් වෙන්න බලනවා. මොකද මේ කාමයට කැඹිරීම කාමය සන්තරපණය කිරීම කවදාකවත් Tamange අර්ථ සිද්ධිය පිණිසම පිහිටයි කියලා කිසිම න්‍යායක් නැහැ. එහෙමනම් දීවැඩියාකාරෝ සීනි කණ්ඩ කණ්ඩ සනීපෙන්න බෑ. සීනි කණ එක තපක් නේ. නමුත් දීවැඩියාට සීනි කණ එක හොඳ නැහැ. ප්‍රෙෂර් එක තියෙන යකෝ තෙල් කෑම කන්න ගියාම බුදු ආසාවෙන් ඉන්නේ කාපේ යකෝ. කියවොත් මැරෙනවා. ඒක වළක්වන්න බෑ. ආනී වගේ මේ තෘෂ්ණාවටම පහඳින තෘෂ්ණාවටම කඹරන මේ අපේ රුචි අරුචි කණ්ඩික මේ අපේ ඉඳුරන්න පොඩ්ඩක් කියන්න ඕනේ ඕක දිගේ ගියොත් අකාලේ නැහින්දයි වෙන්නේ අපාගත වෙන්නයි වෙන්නේ ඒ වෙනුවට මේ භව තෘෂ්ණාව ඇති නොකරන පැත්ත එහෙම නැත්නම් මේ වර්තමානයේ එළඹ සිටි ගතිය අවිද්‍යාව කියලා මේ ඉති ඊයේ වෙච්ච දෙයි හෙට වෙන්න තියෙන දෙයි අතන දෙයි අරයාගේ මෙයාගේ දෙයි අවිද්‍යාවට නම් මේ වර්තමානයේ මම දැන් මෙතන කියන කිසිම අවිද්‍යාවක් නැහැ ඒක ප්‍රත්‍යක්ෂනේ පුළුවන්තරම් ප්‍රත්‍යක්ෂේ වැඩිකරනද එතකොට පහළ වෙන මේ නුරුස්නා ගති කම්මැලි ගති ඒකාකාරී ගති තම විවිචනය කරන ගති තෘෂ්ණාවේ අනිත් පැත්ත බව හිතාගන්න බහතුෂ්ණම අනිත් පැත්ත මේක වැඩි කරනවායි කියලා කියන්නේ අර අතීත අනාගතයට ගිහිලා හීනමවපුවා අතන මෙතන ගැන හිතපුවා අරයා මෙයා ගැන කල්පනා කරපුවා විද්‍යාව ටික ටික දුර වෙයි ඇහිදල් කූඩේකට වතුර පුරවන්න හදනවා වගේ මේ කාමයේ සංතරපණය කරන්න ගියේ භව තෘෂ්ණාව සංතරපණය කරන්න ගිය ටික ටික අඩු වෙන්න පටන් අරගනි. එතකොට ඒ පහතව්‍ය ද්‍රව්‍ය බහාතබීතු ද්‍රව්‍ය අවිද්‍යාව සහ භව තෘෂ්ණාව වැඩි වෙනස් දුරු කරන්න ඕනේ. ඒකයි මම විශ්ින් කළ යුත්තේ කියලා දැනගන්න නම් එළඹ චිත්තක්ෂණය එළඹ සතිය එළඹ අප්‍රමාදය තා පොඩ්ඩක් පවත්න්න බලන්න. පොඩ්ඩක් පවත්න්න පවත්න්න ආය අවිද්‍යාවට ගෙටක වදින තියෙන අවස්ථාව අඩු වෙනවා. තෘෂ්ණාවට ගෙටක වදින තියෙන අවස්ථාව අඩු වෙනවා. හැබැයි නීරසකම තේරෙයි. මේ මම මේ දැන් මෙතන ඉඳගෙන ඉන්නවා ඒ බව දන්නවා කින් ඕක ඇති වැඩේ මොකද්ද කියලා ඕකට පහත් කළ සලකන ගතිය එයි. ඊට වැඩිය හොඳ අතීතය ගැන හිතන එක, ඊට වැඩිය අනාගතය ගැන හිතන එක, ඊට වැඩිය අරයමයා ගැන හිතන එක, අතන මෙතන හිතන එක කියලා හිත ගොඩාක් ගොඩ පෙරක දොරුකම් දෙනවා මේ වර්තමානෙම බලලා පටිච්චසමුපාදයේ වැටෙහිද චතුරාර්ය සත්‍ය වැඩෙහිද මීට වැඩි නරකද බුද්ධානුසතිය කෙරුවොත් ආදී නොඑක් දේවල් එනවා. මේ හැම දෙයක්ම ඉන්නේ සතිය කඩන්නයි. නැවත නැවතත් ඇති කරපු සතිය දිගට පවත්නකොට ඒ පිස්සු හැදිච්ච වඳුරෙක් වාගේ තණ්හාවටම කඹුර කඹුර තණ්හා අරමුණු දිගේ හොයාගෙන යන භව තෘෂ්ණාව ටික ටික ටික ටික අඩු වෙන පටන් ගන්නවා. අස්පනා පිට ප්‍රත්‍යක්ෂය ඒක නීරස වුණත් වැඩි වෙන්න වැඩි වෙන්න අතීතනාගතය අසු කරන ගතිය ටික ටික අඩු වෙන්න පටන් ගන්නවා. දැන් මෙතන ඉඳගෙන අතන ගැන හිතන කියන තකතිරුකම් අඩු වෙන්න පටන් ගන්නවා. Taman ගැනවත් Taman නොදැන මේ අනුන් ගැන හොයන ගතිය, අනුන්ග සුභසිද්ධිය හොදන්නන ගතිය වංචනික ධර්මයක් බව තේරෙනවා. එතකොට ඒවා ටික ටික ටික ටික ප්‍රහාණය කළ යුත්තක් වශයෙන් සාරිපුත්‍ර ස්වාමීන් සඳහන් කරන්නේ එහෙම දැනගෙන ඒක අහලා තිබුණ නැත්නම් අපිට පේන්නේ අපි භාවනා කරන්න කරන්න කොටු වෙනවා. භාවනා කරන්න කරන්න තනි වෙනවා. භාවනා කරන්න කරන්න පාළු තත්වයකටපත් වෙනවා, මුස්පීන්තු තත්වයකටපත් වෙනවා කියලා හිත ඇතුලේ දෙස් දෙනවා. ඒ වෙනුවට එහෙම හිතෙනකොට කියන්නේ මේක පාළුව නෙමෙයි මේකට කියන්නේ හුදකලාව. තනි වෙනවා කියලා නෙවෙයි මේකට කියන්නේ විවේකේ. මේක තමයි විස්රාමය. මේක තමයි සාමය ශාන්තිය එනිසා මම පුළුවන් තරම් ඒක වැඩි කරනකොට වැඩි කරනකොට ප්‍රධානම දේ තේරෙන්නේ මේ අවිද්‍යාව සහ තෘෂ්ණාව අයින් වෙන බවට ප්‍රධානම දේ තේරෙන්නේ පාප මිත්‍රයෝ අයින් වෙන්න පටන් ගන්න එකේ. ඒක බොහොම ලස්සනට සිද්ධ වෙනවා. තමයි හරි පාරේ යනකොට අපි මෙතෙක්කල් ආලිංගන කරමින් සිප වැළඳ ගනිමින් අපිත් එක්ක හිටපු මේ පාප මිත්‍රයන්ගේ දරන්න බැරුව යනවා. රුස්සන්න බැරුව යනවා. මූණට බැනලා අයින් වෙන්න පටන් ගන්නවා. ඒ වෙනුවට කවදාකවත් දන්නේ නැති කල්යාණ මිත්‍රයෝ නත්තල් පප්ප ගෙදර ආවාගේ ඕන්න අහු හම්බ වෙන්න පටන් ගන්නවා. මේක කවදාකවත් මේ සම්බන්ධතාවයේ තේරෙන්නේ නැහැ. කොහොමද මේ Taman හරිපාරේ යනකොට පාප මිත්‍රයෝ හැලෙන්නේ? ඒ වගේම කල්යාණ මිත්‍රයෝ හම්බ වෙන්නේ අසත් ධර්මයේ පිටු දකින්නේ සත් ධර්මයේ Tamanට ලං වෙන්නේ කියන එක එක එක යෝගාවචරය වෙන වෙනම තමයි අත්විඳින්නේ. අපි ඉන්න සමාජයේ ඕනි තරම් සත්පුරුෂෝ ඉන්නවා. අපි සත්පුරුෂ වෙනකන් ඒ ඇත්තෝ අපි ළඟට එන්නේ අපි ඉන්න සමාජයේ ඇති වෙන්න සද්ධර්මයේ තියෙනවා. අපි මේ සති සම්පජඤ්ඤේ දන්නේ නැති තාක්කල් එව්වා ගෙටේ ඉන්නේ නැහැ. නිසා බුරුම ස්වාමීන් වහන්සේලා කියනවා හැමදාම වහිනවා. Tamange වාජනේ එළිය තිබ්බේ නැත්නම් ඉතින් වතුර බිරෙන්නේ නැහැ. වාජනේ එළිය තිබ්බොත් වැස්සේ වතුර ටික ගන්න පුළුවන්. ඉතින් වාජනේ ඇතුලේ නම් වැස්ස ධර්ම වැස්ස වැස්සට වැඩක් නැහැ. ධර්ම හැමදාම වයින්නවා. ඉතින් මේ කට ලොකු බඩ පුංචි වාදනයක් කියලා තිබ්බනම් ඉක්මනට පිරෙනවා. කට පුංචි බඩ ලොකු වාදනයක් කියලා තිබ්බනම් පිරෙන්න කල් යනවා. තිබ්බ වාදනේ පල්ලේ හිල්ලලා නම් වහිනකොට වතුර පිරලා වගේ පේනවා. පස්සේ ගෙට ගන්න හදනකොට ඕ වැඩේ හුලක්. ඉතින් මේ වාදනේ දෝෂෙ මිසක වැස්සේ දෝෂෙ නෙමෙයි. ඒක නිසා අපිට මේ ලැබිච්ච ක්ෂණ සම්පත්තිය සති සම්පජඤ්ඤයෙන් ආරක්ෂා කරලා කරන යනකොට මේ අවිද්‍යාවගේ සහ තෘෂ්ණාවගේ වංචනික ගති ටික ඒ ඡාටු ගති ටික ෂට ගති ටික මායාවී ගති ටික ෂටන සාමූහිකව මිස තනියම බේරන්න බැරි තරම් එක්කෙනෙකුට බේරන්න බැහැ නිසා අපිට කල්යාණ මිත්‍රෝ දක්ෂිනකම් සද්ධර්මයේ ඇහෙනකම් අපි වැල් මේ මහා කාන්තාරයක් මැද එළියට ඇදලා දාපු වැල් ගැඩවිල්ලෙක් වගේ වේලිලා නැහිලා යනවා. අපිට පුළුවන් තරම් සිද්ධ වෙනවා තව තවත් කල්යාණ මිත්‍යාසය ඇතු කරමින් බණත් අහමින් මේ කරගෙන යන වැඩේ දහසකුත් එකක් කට්ටිය අපි විවේචනය කරද්දී අපේ හිතමත් මේක කම්මැලි නීරසයි මේකේ තෘෂ්ණාව වැඩෙන්නේ අවිද්‍යාව වැඩෙන්නේ නැති නිසා ඒකෙදිත් මේක ඉදිරියට කරගෙන යනවා කියලා කියන්නේ මේ Taman තුලින් දුර වේගන යන අවිද්‍යාව Taman තුලින් දුර වේගන යන තෘෂ්ණාව බොහෝම ලේස මාත්‍රේ සිද්ධ වෙන්නේ. ආන්නේ ඒක පිළිබඳව අවබෝධයක් ඇති වෙනවා නම් අතර මේක පුදුමාකාර ගැඹුරු දෙයක් අපි මෙතෙක් කල සංසාරේ මොකද කළේ මොනවද එකතු කරේ කියලා හිතනවා. එකතු කරපු හරියක් එකතු කරුවේ තෘෂ්ණාව වඩන දේවල්, එකතු කරපු හරියක් එකතු කරලා තියෙන අවිද්‍යාව වඩන දේවල්. ඒක එකතු නොකර සිටීමම ඇති. එච්චරයි. වෙන වෙන මේ පැහියකම් කරන්නේ නැතුව අයියා වෙන්න හදන්නේ නැතුව අක්කා වෙන්න හදන්නේ නැතුව මේ ලැබිච්ච දේ දරා ගන්න, ලැබිච්ච දේත් එක්ක යැපෙන්න පුරුදු වෙන්න. ඔය එකතු කරන හැම දෙෙම එකම යාන්ත්‍රණයක් කරා සිද්ධ වෙන්නේ තෘෂ්ණාවට සහ නැත්නම් භව තෘෂ්ණාවට සහ අවිද්‍යාවට දේවල් වල තියෙන එකතු වෙන ගතිය. භව තෘෂ්ණාව දුරු වෙනකොට අවිද්‍යාව දුරු වෙනකොට මෙවුවා විසිරී යන ගතියක් තියෙනවා. විසිරී ගතිය යනකොටම හුදකලාව පහළ වෙනවා. විවේකයේ පහළ වෙනවා. විශ්‍රාමයේ පහළ වෙනවා. ඉතින් මේකට භවතණ්ණා වාසති එක්කන මේක පාලුකම කම්මැලිය නීරසකම ඒකාකාරී ගති කියලා ප්‍රතික්ෂේප කරනවා. නිවන දකලා නිවන දකින්න ඕන කෙනා පෙරහුරු භාවනා කරපු එකනා හොඳ මේ පෙරපින් ඇති කරපු එකනට පේනවා රජේ කුටුවක්වත් අද නැහැ මේ හුදකලාව. රජේ කුටුවක්වත් නැහැ මේ විවේකේ. රජේ කුටුවක්වත් නැහැ මේ විශ්‍රාමයේ මේ බුදුහාමුදුරුවෝ මට දීලා තියෙන කියලා පුළුවන් තරම් ඒ Taman ඉන්න ඉරියව්වේ මේ ඉදිරිපත් වෙන නිබේ හම්බ වෙන මේ ආස්වාස ප්‍රසවාසය මේ ඉබේ හම්බ වෙන මේ පිම්බීම හැකිලිම මේ ඉබේ හම්බ වෙන වම දකුණ ශක්විත රජ කෙනෙක්ගේ මිනි මිනි ඔටුන්නක තියෙන මිනි කොඬ ලක්ෂේ ඉස්සස්ම කළා සලකන්න පටන් ගන්නවා. ඒක අපි ඔක්කොටම සමෝසේ හම්බෙලා තියෙනවා. ආස්වාද ප්‍රසවාසයේ සමෝසේ හම්බෙලා තියෙනවා. ඒකට නොසලකීම නිසා තමයි අපි භව තෘෂ්ණාවට සහ විද්‍යාවට දාශකම් කරන්නේ. ඒ නිසා භව තෘෂ්ණාව සහ විද්‍යාව අයින් කරන්න බෑ. ඒකට විකල්පයක් දෙන්න නැතුව. ඒ විකල්පේ දීලයි බුදුරජාන් වහන්සේ නැත්නම් මහා සාරිපුත්‍ර සංඝ සඳහන් කරන දැන් අපිට සතිය පිටවන්න ඕන දේ දාන්නෝ ආරක්ෂක භූමිය දාන්නෝ නික්ලිෂි භූමිය දාන්නෝ පුළුවන් තරම් ඒක නීරස වුණත් කම්මැලි වුණත් හිතට රුචි නැති වුණත් මේ නික්ලිෂි භූමිය හිත පවත්තන්න පවත්තන ගමන් මේ තෘෂ්ණාවට සහ අවිද්‍යාවට පොහොර දාන්න එපා. එහෙම කල්යාණ පාප මිත්‍ර ඇතුළු කරන්න එපා. එහෙම ධර්ම අහන්න එපා. ඒ වෙනුවට අවිද්‍යාව සහ තෘෂ්ණාව ප්‍රහාණය කරන ගතියට වැඩ කරනවා කියලා කියන එක ඒ කෙනෙක්ගේ ඒ ආකල්පය හැදෙනවා කියන එක සංසාරෙට එක සැරේ වෙන්න ඕන. විච්ච මිනිහා මිනිහෙක්. උනායි නැත්තම් ඉතින් මේ මනසට ඉතින් දොස් කියලා වැඩකුත් නැහැ බැනලා වැඩකුත් නැහැ ඒ මොකද අපි මෙතෙක් කල් ඉඳ හිටපු තැන පොඩ්ඩක් හිතනකොට පේනවා අපි ඒ දවස්වල නොකරපු අමන කමක් නැහැ නොදන්න කම නිසා දැන් මේ බුදු විලා කතා කරනව නෙවෙයි නමුත් අඩු ගානේ දැන් දන්නවනේ මෙන්න මේකයි කරන්න ඕනේ කියලා ඉතින් අපිට මේ පණවිඩේ ආවේ අහම්බෙන්නේ කාට හරි මේ සැලසුම් කරලා පණවිඩේ ආපු කෙනෙක් ඉන්නවද දැන් කාටවත් නැහැ ඒක හම්බෙන්නේ අහම්බෙන්මයි ඒ නිසා අපි මේ පණවිඩේ අපි සාක්ෂාත් කරගන්න ඕනේ අත්දකින්න ඕනේ. අත්දකිලා පුළුවන් තරම් පුළුවන් වෙලාවක ඒකට ලෑස්ති වෙලා සැදී පැහැදී ඉන්න එකනට මෙන්න මෙහෙමයි මම කියනවා කියලා කියන්නේ සාරිපුත්ත හාමුදුරුවෝ කියන්නේ මෙහෙමයි. බුදුහාමුදුරුවෝ කියන්නේ මෙහෙමයි කියලා යාට කියලා දුන්නොත් අපිට අව කැපීමක් වෙන්නේ නැහැ. ඉතින් ඒක කරන්ඩ ඒ වගේම කියලා දෙන්න Taman තුල ගොඩාක් ඒ ಗುಣ සම්භාර දිනු කරගන්න. ඒ ಗುಣ සම්භාර දිනු වෙනකොට දිනුනොත් Taman තේරෙයි මේ භව තෘෂ්ණාව තියෙන ගොඩක් තියෙනවා. නමුත් අඩු වෙන පැත්තටයි සලකා බලන්න. අවිද්‍යාව කැත පිටින් තියෙනවා. නමුත් අඩු වෙන පැත්තටයි සලකා බලන්න කියනකොට ඒ ආකල්පේ ඉන කල්යාණ මිත්‍රෝ වේ හැදිලා තමනුත් ඒක හොයන්න කැමති මේ රිච්ච කෙනාට දෙනවනම් එහෙම නැත්නම් භාවනාවේදී තමන්ට හොඳට සප්පාය කරනු එළඹිලා එනකොට පුළුවන් තරම් මේක දැක දැක දැන දැන කරනවා නම් මේක මායයට මොනම විදියකින්වත් බාධා කරන්න බෑ. දන්නේ නැතුව ගියොත් බාධා කරනවා. මේ මේකයි පාර කියලා දන්නේ නැතුව ගියොත් හරියට මාළයා බාධා කරනවා. මාළයා මල්ලෙන් ගහලා අපි බිම දානවා. මේක දැනගෙන යන්න බුදුචානන්සේ සඳහන් කළ තියෙන ආරස්තක ජප මන්ත්‍රයක් බැඳගෙන ගියා වගේ තමන්ගේ ක්‍රියාවලිය තෘෂ්ණාව කැපෙන පැත්තට නම් අවිද්‍යාව කැපෙන පැත්තට නම් හෙන ගෙඩියක් වාගේ කිසි කෙනෙකුට බාධා කරන්න බෑ. එතකොට එයාට ඕපනයික ගතිය එන්න පටන් ගන්නවා. එයා උපනයනය කරනවා තණ්හා වැඩි තැනින් අඩු ගන්නවා. අවිද්‍යාව වැඩි තැනින් අඩු තැන. තණ්හා අඩු යාළුවා හම්බ වෙනවා. සද්ධර්මය ඇහෙනවා. අවිද්‍යාව අඩු යාළුවා හම්බ වෙනවා. සද්ධර්මය හම්බ වෙන එතකොට පේනවා ගඟ දිගේ ඉහළට යනවා වගේ ඉදිරි ගමන. ඉතින් ඒක මේ මේ අවුරුදු 2600ක් ගියයි කියලා පිලුණු වෙලා නැහැ. ඒ පාර බොහෝම සජීවීව තියෙනවා. ඉතින් ඒක සඳහා භවනත් කරන්න ඕනේ. අරමුණත් දැපෙන දමා ගන්න ඕනේ. ඒ වගේම ඒක සඳහා ආකල්ප සම්පත්තිය, සම්මා දිට්ඨිය, යෝනිසෝමනසිකාරට හොඳ පළල් මනසක් ඇති කරගන්න ඕනේ. එතකොට තමයි බුදුරජාණන් වහන්සේට මේ පුරුෂ ධම්ම සාර්ථි ගුණය අපට දෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි ඔලොමොල වෙලා අපි දන්නවා අපිමයි මේක කරන්න ඕනේ කිව්වොත් එහෙම සරුවචන් වහන්සේගේ පුරුෂ ධම්ම සාර්ථි ගුණේවත් අපට නොලැබී යනවා. ඒ අපේ මෙට්ටහිකම නිසා, ඔලොමොලකම නිසා පුළුවන් තරම් නිහතමානීව මේ හුදු වර්තමානයේ හිත පවත්තන මොහොතක් පාස අවිද්‍යාව දුරු වෙනවා භව තෘෂ්ණාව දුරු වෙනවා කියන අදහස නැත්නම් ඒක පහ වේවා කියන අදහසින් ගත කරන මේ සති චිත්තක්ෂණයේ තවත් සති චිත්තක්ෂණයක් දෙකක් වැඩි කරගන්න සිරු දිනාගේ දහිතේ පිරිස අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතනින් අතර කරනවා සිරු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා